ඉතින් මේ නේවාසික භාවනා කරන වෙලාව ඕනම කෙනෙකුට සංඝ කියන නම පාවිච්චි කරන්න පුළුවන්. කවුරු හරි මුළු කාලෙම ඒ සීල සමාධි ප්‍රඥා සඳහා යෙදී ගත කරනවා නම් සංසාරේ බය දක්නා කෙනෙක් ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා. ඒකට සංඝ කියන නම ගැලපෙනවා. ඉතින් ඒ වගේම භික්ෂු කියන නම උනත් ගැලපෙනවා. ඉතින් අපිට ලොකු සතුටක් තියෙනවා. අපිට ලොකු හිත අලුත් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි ඉන්නේ පූර්ණ කාලින භවණක් ඇදිලා. ඉතින් ඒක එහෙම කාලය, ස්ථානය, ඒ පහසුකම් ටික ලබා ගන්නත් අපි උමත වැඩමුළුව සංවිධානය කරන්නත් අපි සෑහෙන මහන්සියක් ගන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ කාටත් වගේ එක දෙයකට හිතේ මාගෙන මේ යෙදී ගත කරන්න ලේසි නෑ. අපි දන්නවනේ එක gedaraක වුණත් දෙයක් කරන්න ගියාම මොන තරම් කරදර දෙක මම්මගේ දරුවා වුණත් මොන තරම් එක එකනාගේ මතිමතාන්තර. දැන් මේක තේරම උදේක වෙලාවට නැගිටින්න ඕනේ. ඔක්කොටම එක එක හැලියපත් ගන්න වෙන්නේ. ඔක්කොමලා ඒ කාලසටහන කරනවා. ඉතින් මේකෙදී අපි හැයෙන කැපකිරීමක් කරන්න වෙනවා. සියලු දෙනාගේම සුභ සිද්ධිය පිණිස සියලු දෙනාගේම මේ ඒ කායන ක්‍රමයේ පිණිස සෑහෙන කැප කරන්නේ. ඉතින් අපි දන්නවා ඇයි කැප කරන්නේ කියලා. මේ කාටවත් බය ඒවත් කාටවත් යටත් වෙන්න නෙවෙයි මේ දේ කරන්නේ. අපි ඔක්කොගෙම විවේකී, අපි ඔක්කොගෙම හුදකලාව, අපි ඔක්කොගෙම පිරිසුදුකමට. ඉතින් ඒ කියන්නේ මේ උපයාගත්ත දේ නඩත්තු කරන්න ඕන. නඩත්තු කෙරුවේ නැත්නම් ඒ ලැබෙන්නේ නැහැ. ඒ ඒ සාමූහික හැඟීම විතරක් නෙවෙයි මේ අවස්ථාවට අපි අනුග්‍රහ කෙරුවේ නැත්නම් අපිට යන්න ඕන ගමන යන්න හම්බෙන්නේ නැහැ. පෙරපිනට අපිට මේක හම්බුණා. මේක හරියට නිසි මාර්ගයට යොදු කරගත්තේ නැත්නම් ඒකට අනුග්‍රහ කරේ නැත්නම් වැඩේ යන්නේ නැහැ. ඒ නිසා සරුවචනංශ අපට සඳහන් කරනවා පංචෛ භික්කවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්තිය චෝති චේතෝඵල විමුක්ති සමාපත්තියාති චේතෝඵල විමුක්ති සමාපත්තියා චෝති චේතෝඵල විමුක්තිය චෝති විමුක්ති සමාපත්තියාති ප්‍රඥාඵල විමුක්තිය චෝති ප්‍රඥාඵල සමාපත්තියාති ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන වූ චේතෝ විමුක්ති හෝ ප්‍රඥා විමුක්තිය ලබන්න නම් අපිට මේ ලැබිලා තියෙන පිරිසිදුකම අපිට මේ ලැබිලා තියෙන හුදේකලාව අපිට ලැබිලා තියෙන මේ කාලය පස්සාකාරයෙන් අනුග්‍රහ කරන්න. එහෙම නැතුව නිකම්ම මේකේ මල්පල හටගන්නේ නැහැ. ඉතින් එයින් ඒ අනුග්‍රහිත පහෙන් ඉස්සල්ලාම් පෙන්නනේ අපි සීලෙන් අනුග්‍රහ කරන්න අපි හික්මෙන්න අපි සීලාචාර වෙන්න අපි මේ චාරිත්‍රයේ දිනචරියාව නිචිපතා කරන්න ඕන. එක එකනාගේ ආසාවන් පවන්ලන හැටියට එක එකනා ඉරමිට අදින්න ගත්තොත් කොහොමඩක්වත් වල්ලස්සුවේ පස් දෙනෙක් බඳගත්ත කරත්තයක් වගේ පත් වෙන අස්සෙව පත් වෙන අවස්ථා අතර දුවනවා නම් කරත්‍ය අදින්න බෑ. ඒක කීකටු අස්සේ වෙන්න ඕන ලාඩම් ගහලා තියෙනවනේ කලකටියා කටකලියාව දාලා තියෙන්න ඕනේ. ලණු අතේ තියෙන්න ඕනේ. ඒ වාගේ අපි එක එක අම්මලාගේ දරුවෝ. එක එක ආසාවල් තියෙන කෙනා. ඒකට කියනවා භින්න රුචිකත්වය කියලා. ඉතින් එහෙම තියෙන ඔක්කොමලා අපි උදේ එක වෙලාවට නැගිටින්න ඔක්කොමලා හරියට වෙලාවට දාන ටික ගන්න ඔක්කොමලා ඒ වෙලාවට ඒව පිරිසුදු කරලා යන්න මේ ශාලාවේ මේ විදිහට වැඩ කරන්න යන්නේ නැතුව එක එකනා එක එක තාලෙට යන්න ගියොත් ඉතින් මේ ගමන යන්න බෑ. ඒකටයි සීල කියන්නේ. ඒකට කියන්නේ හික්මනවයි කියන්නේ. ඒකට කියන්නේ සීලාචාර වෙනවා කියන්නේ. ඒකට තමයි බෞද්ධ සංස්කෘතිය කියන්නේ. ඒ නිසා අපි බොහොම මේ යටහත් පහත් වෙලා ඒක කරගෙන යනවා. ඒක අත්‍යවශ්‍යයි. මේ කවුරුත් අතයර තියාගෙන ඉන්න එහෙම නැත්නම් කවුරුත් මේ දාස භාවයේ තියාගෙන කරන වැඩක් නෙවෙයි. මේ ධර්ම ගෞරවය මේ කරන්නේ. හැම කෙනාම ධර්ම ගෞරවයෙන් කරන්නේ නීති දාන කෙනයි, නීති බලන කෙනයි, නීතිට යටත් කෙනා ඔක්කොමලා කරන ධර්ම ගෞරවය. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කාටවත් අපි යටහත් පහත් වෙනව නෙවෙයි ධර්මයේ. ඉතින් සඳහා හැම කෙනෙක්ම පුද්ගලිකව තම තමන්ගේ සිල්පද රකින්න ඕන. ඒ විතරක් නෙමෙයි සාමූහිකවත් වෙලාවට වැඩ කරන්න. සාමූහිකවත් ඕන නැති වෙලාවට කතා කරන්න යන්න එපා. දෙන්න දෙන්න ඇසුරු කරන්න යන්න එපා. ඇයි හොඳයි කන් එපා. එහෙම දැක්කොත් බෙල්ලත් කපලා කනත් කපලා එලවෙන එක තමයි කරන්න තියෙන්නේ. වෙන මොනක්වත්ම කරන්න බෑ. මෙහි ඇවිල්ලත් අපි පෛරු පාසානකම් කරනවා නම් මෙහි ඇවිල්ලත් කුටු කුටු ගන්නවා නම් ඇද්දලා ගත්තා හිටුකට බිත්තියට දෙකක් ඇන්නා එලෙව්වා. මං බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නේ මේගොල්ලන් මේ පහසුකම් දුන්නාට පස්සේ නිකන් මේ කයි වාරු කෙලින්ද ලිඳ ළඟට ගියා වගේ ලීලයි කමලයි චම්පයි දෙක එකතු වෙලා ලිඳගේ නියමට ලිඳගේ දෙයගේ නියමට ආපු තැනකන වැඩමුළු නායකත්වයටත් කන රිදෙන්න ගන්නවා අනික කඩියත් එළවන. මොකද ඒකට අවශ්‍ය පහසුකම් ටික දීලා තියෙනවා කරුණා කරලා මේක ගන්තොටක් කරගන්න එපා. ඉතින් අපි ඒකට සීලය කියනවා. අපේ වගේ මධ්‍යස්ථානික ගැමි මධ්‍යස්ථානික ඒ නිස්සද්දතාවේ රකින්නවා කියන එක, ඒ පිරිසුදුකම රකින්නවා කියන එක, ඒ කාලසටහන රකින්නවා කියන එක අපි ලංකාව නියෝජනය කරන්නේ. මුළු පරිසරයක් වෙයි. අපි සෑහෙන තැනකට ඇවිල්ලා තියෙන නිසා අපි සන්තෝෂෙන් කතා කරන්නේ. අපි පුංචි පිරිසක් කරන සල්ලි දීලා මේ මේ අයට විතර නෑ ඕනම කෙනෙකුට එන්න පුළුවන්. අඩු ගන්න මේ මේ පැත්තේ බැල්ලිය වදන බලුපැට හිට මෙහෙට තමයි එන්නේ. බොරි තිබ්බයි කියලා අපි මේව සලකන්නේ නැතුව ඉන්නේ. උන් කබරේ ඇවිල්ලා අරන් යනවා. ඉතින් අපිට ඒක කරන්න දෙයක් නෑ. ඒ වගේ මේක ඒ නිසා අපි ටික මේ භාවනා කරන ටික සීලානුගහිතේ තියෙනවා. ඊට පස්සේ සුතානුගහිතේ. සුතානුගහිතේ කියන්නේ මෙතන ඉන්න ඔක්කොමලා පුදුමාකාර දැනුමක් තියෙන ඇත්තෝ. කාටවත් එහෙම නොදැනීමක්. නමුත් අපි ඔක්කොම කිසිම දෙයක් දන්නේ නැති අය වාගේ මේ බණක් කියනකොට බොහෝම ගෞරවයෙන් බොහෝම ආධුනිකව කන යොමාගෙන හිත නමාගෙන බණහනවා. මේ වැරදි වල බණේ වැරදි හොයන්නවක්වත් එහෙම නැතුව මෙතෙක් අහගෙන හවිල්ලා තියෙන ඒ එක එක දේවල් ගලපඬුවක්වත් වෙන ගුරුවරයන්ගේ දේවල් මෙතන ක්‍රියාවත් කරන්න ගියොත් ඉතින් කෙනෙක්ගෙන් බෙහෙත් අහගෙන තව කෙනෙක්ගෙන් ප්‍රතිවාප අහගත්තා වගේ. බෙහෙත් ගත තැනීම ප්‍රතිවාප ගන්න. වෙන දේවල් කරන්න. ඒ නිසා අහන දේ ඒකේ තමයි අපි බෙහෙත් තුඬුව ලියලා දෙන්නේ. ඒ නිසා හොඳට අපි අහනවා. ඒ නිසාම අපි දවසේ සෑහෙන කාලයක් මට පැයකටත් වැඩිය මම ගන්නවා ධර්ම දේශනාවලදී ඒකට අපි සැදී පැදී බනහනවා. ඒක කුසලයක්. ඒක පැත්තකින් දෙක මේ සාමූහිකව කරන වැඩක්. ඒක තමයි එදිනදාට අවශ්‍ය කරන භාවනා කමටහන් ටික මුල් දවසේ ලැබිච්ච ටික අලුත් දෙයක් වෙනවා. ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතයි. අපි එකිනෙකාගේ අදහස් උමාරු කරගන්නවා ලිඛිතව ලියනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් වශයෙන් අහනවා. එතකොට ඒක නිකන් උසාවියක වගේ නීතිමය පිළිවෙලකට මේ කියන්නේ. ආවට ගියාට චන්දරැස් වීමක වගේ බෑ. ඒකට අපි ධර්ම සාකච්ඡා කියනවා. එහෙනම් තේරවාද ශාසනය අපි කමඨං සුද්ධ කරනවායි කියනවා. ඒ කමඨං සුද්ධ කිරීමක් කරන්ඩ කොච්චර සැදී පැහැදී වැඩ කරන්න ඕනද කියලා විසුද්ධි මාර්ගයේ පිටු ගාණක් ලියලා තිනවා. ඒකකට වරද්දා ගන්න නැතුව කමඨං සුද්ධ කරගන්න භික්ෂුවක් විසින් තමන්ගේ ගුරුන් වහන්සේ ඉදිරියට හැසිරිය යුතු ආකාරය. ඉතින් අපි ඔය එකක්වත් අඩු කරලා නැහැ. ඒ වෙන්න ඕන ටික ඒ විදිහටම සලකනවා. හැම භාවනා කරන කෙනෙකුටම භික්ෂුවක් වගේ සලකනවා. සංඝයා වශයෙන් සලකනවා. හැම කෙනාටම සමාන අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් අවාසනාවකට වගේ සමාරයසි යන දවසේ අහනවා අනේ සාංශ දවස් 5ක් 6ක් හිටියා මෙතන මට කමටහනක් ලැබුණේ නැහැ. මට කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා මේ යන දවසේ. මේ ආපු ගමම්ම ලබාගෙන ඒක සුද්ධ කරගන්න ඕනේ කෙනා යන දවසේ අහනවා ගෙදර ගිහිල්ලවත් පොඩ්ඩක් භාවනා කරගන්නම් අපරාධ මේ ඊට දවස් ටික ගන්න නැස්ති වුණා. යන දවස් තමයි කමටහන් ගන්න. ඉතින් ඒකට අපිට මොනවද කරන්නේ අපි? මූලික කමඩන් දීලා තියෙනවා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ තියෙද්දි ඒ වෙලාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැත්නම් පුද්ගලිකව හම්බෙන්න බැරිද කියලා. බෑ. ඒ කියා කතා දෙකක් නැහැ. මෙතන කියන්න බැරි දෙයක් මොනවද තියෙන්නේ? මේ පුද්ගලිකයි රහසිගතයි තියෙනවා නේද? තමයි කෙලස් තියෙන්නේ. දන්න හරියෙන් පටන් ගත්තා නම් වැඩේ යනවා. ඔන්න ඔය විදිහට සීලෙන් සුතෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහිත අනුග්‍රහ කරාට පස්සේ තමයි අපිට සමතයක් වැඩෙන්නේ. ඒකත් නිකන් වැඩෙන්නේ නැහැ. සමත අනුග්‍රහිතය කියලා ඒ සඳහාම සැදී පැහැදිලා ඒක අරමුණකට හිත තියාගෙන වෙන දේවල් නතර කරලා හරියට එල්ලෙට වෙඩි තියන්න පුරුදු වෙන කෙනෙක් වගේ. එහෙම නැත්නම් එල්ලෙකට ඊතලෙන් විදින්න පුරුදු වෙන කෙනෙක් වගේ හරියට ඒ මූල කර්මත්තාණයත් එක්ක ඇසුර ඒකාග්‍රතාවයේ ගොක් මහන්සියෙන්ද මොකද අපේ හිත ස්වභාවයෙන් අන්නත්තරයි. ඒ කාටවත් අය වැඩි වෙලා නන්නත්තරකම අඩු වෙලා නැහැ. ඔක්කොම නන්නත්තරයි. අන්නේ නන්නත්තර වෙච්ච හිත <clears throat> ඒක දිශාගත කරනවා කියන එක ලේසි නෑ. කලහක්ක් හැබැයි. හරියට යකඩයක් කාන්දමක් කරනවා වගේ. යකඩේ තියෙන අංශු නන්නත්තරයි. නමුත් කාන්දමක් ලස්සනට එක දිගට අතුල්ලාගෙන අතුල්ලාගෙන අතුල්ලාගෙන යනකොට කාන්දමක් ඇසුරු කරනකොට යකඩයක් කාන්දම් බවටපත් වෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. අතුල්ලන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම අපේ නන්නත්තර වෙච්ච හිත සත්පුරුෂයන් සමග පිළිවෙලට ඇසුරු කරනකොට මේක හදන්න පුළුවන්. ඒක තමයි සාසනික කියන්නේ. ඒකට අපි සමස්තයක් වශයෙන් උත් වැඩ කරන්න ඕනේ. තනි තනියමත් අපි යෙදිලා හරියට වෙලාවට සක්මන යන්න ඕනේ. හරියට වෙලාවට පරියන්ක යන්න ඕනේ. කෑම කන වෙලාවේදී කෑම කන්න ඕනේ. තම තමන්ගේ කටයුතු කරන වෙලාවේ කරගෙන යනකොට ඉබේම මේ ගෙදර දොරේ තම තමන්ගේ තමන්ගේ මට්ටම් ධම්ම මට්ටම් කියන හිතුව කට්ටිය පිළිවෙල වෙනවා. මෙහි ආපු ඒ මහාචාරිණියක් කියනවා ඉස්කෝලේ ඇරලා ඉස්කෝලේ ගියාට පස්සේ මෙහි ආවට පස්සෙලු කාලසටහනකට වැඩ කරේ. එත්ත කම්ම අපි ලොක්කෝ ස්වාමීන් වහන්සේ අන යන තැන්වල අපිට ඕන කාලසටහනක් අපි වැඩ කරන යනවා. මෙහි ආවට පස්සේ තමයිලු මේ කාලසටහනකට වැඩ කිරුවේ ආයි ඉස්කෝලේ යන වයසේ වගේ. ආය කවුරු හරි කිව්වොත් කතා කරන්න එපයි කියලා গিදරදී එහෙම ඔයගොල්ලෝ ලොක්ක වෙලා ඉන්න තැන්වල කවුරු හරි කිව්වොත් එහෙම කතා කරන්න එපයි කියලා එහෙන රණ්ඩුනේ. මෙහි ආපුවම් බෑ. මෙහි ආවම ලොක්ක කුක්කෝ වෙනවා. ඒ විදිහට ඉන්න ඒකට අපි ඒක ලොකු අනුග්‍රහයක්. මොකද කාටත් විවේකේ ලැබලා දෙන්නේ. ඉතින් අහල පහල ඉන්න අය කතා කරන එකට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ භාවනා කරන අය නෙමෙයි. ඒගොල්ලෝ මේ වගේ පිළින කරලා නැහැ සීල සමාධි ප්‍රඥා. ඒගොල්ලෝ කෑ ගහපදින්. අපි ඒ වෙනුවට කෑ ගහන්න බෑ. ඒකෙන් ඒ සමතනුග්‍රහිතය අවශ්‍යයි. ඒ ඔක්කොම හරි ගියොත් විතරයි අපිට විපස්සනානුග්‍රහිතයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සීලේ නැතුව සුතේ නැතුව සකච්ඡාව නැතුව යම් ප්‍රමාණයකට හිත නතු කරගන්න නැතුව යම් ප්‍රමාණයකට ඒකෝති වෙන්නේ නැතුව මොනම සමාධියක්වත් කරන්න බෑ. ඒ නිසා මේ හිත සමාහිත කරගත්ත හිත නතු කරගත්ත හිත විපස්සනාට මෙහෙවීමක් කරන්න තියෙනවා. ඒක හරිම සුන්දර වැඩක්. ඒක හරියට මේ ගහක් වැවිලා යම් මට්ටමට ආවට පස්සේ ඒකේ මල් පිපෙන්න ගන්නවා. ඊට පස්සේ ගෙඩි හට ගන්නවා වගේ. ඒකට ගඩිය ගහ මොයරුවා කියන. පොල් ගහක්, කිතුල් ගහක්, ඒ වගේ ගහක මල් පල හට ගන්න. ඉතින් ඔක්කොම අනිත් ටික හරි ගියarpස් තමයි මල් පල හට ගන්න. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා ඒකත් අපි මෙහිදී උත්සාහ කරනවා මේ විපස්සනාව හැම කෙනාටම පුඩ්ඩි රසයක් අරගෙන දෙන්න සමහරට ලැබෙන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි වැඩපිළිවෙල තියෙන දිගටම ඕනම කෙනෙකුට මෙහිදී ඒ විපස්සනා පිළිබඳ යම් සුවඳ බන්ධකයක් යම් රස ආස්වාදයක් විඳ ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපි හැම වැඩමුළුවකද මේ වගේ මේ අනුග්‍රහිත සූත්‍රය සම්බන්ධ කරගෙන සර්වඥාන්සේ දේශනා කරපු අපි ඔක්කොම එක එක ගොනුවකට එනවා. ඒ ගොනුව තේරුම් ගත්තේ නැත්නම් එක එක්කෙනෙක් හරියට වෙහෙසටපත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එක්කෙනෙක්ගේ කරදරේ මුළු පද්ධතියම කලඹන්න ඉඩ තියෙනවා. ඒ දෙකම වෙන්න දෙන්න බෑ. හැම කෙනෙකුටම ආපේකේ වැඩක් වෙන්න ඕනේ. එක්කෙනෙක් දඟලලා එක්කෙනෙක් අවුස්සලා අනික් අයට කරදර වෙන්න බෑ. එහෙම නැත්නම් එක්කෙනෙක් විස බීජයක් ගෙනලා ඔක්කොටම ලෙඩ වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ අනුග්‍රහ ධර්ම තේරුම් අරගන්න මේ මොකටද මේ කරන්න කියන එක කියලා දෙන්න ඕනේ. ඔගොල්ලෝ ඔක්කොම දන්නවා මොකටද මේ ආවේ කියලා. ඉතින් මේ විදිහට මේ අනුග්‍රහිත ධර්ම තේරුම් ගතට පස්සේ අපි යනවා වැඩමුළුවටම මාතෘකාවක් තියාගෙන ඒ මාතෘකාව දිගේ ධර්ම දේශනාවලිය පවත්වා ඉතින් මේ මාත්‍රකාව අපි සපයාගත්තේ දසුත්‍ර කියන සූත්‍රේ. ඒක තියෙන්නේ ਸਰුවචනාංශයේ දේශනා කරපු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පළවෙනියෙන්ම සඳහන් වෙන ඒ දීඝනිකාය කියන පොතේ. දීඝා දිග කතන්දරයකේ තියෙන. මේක ਸਰුවඥ දේශන දේශිත සූත්‍ර පිටකයේ ළඟ බහා තිබුණට මේක දේශනා කරන්නේ ඇත්තටම සරුවචන වහන්සේ නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින්. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට හැඟීමක් ඇති වෙලා තියෙනවා දැන් මෙහි වැඩ ටික හොඳට යන වගේ වෙලාවක දැන් මේකේ මේ මේ ගුණුව කැඩිලා ගියොත් අපි කොහොමද මේකේ ඊගාව પરම්පරාවට දෙන්නේ කියලා. සරුවත් chance පින්නම් පානවා. ඉන්දියාවේ බුද්ධ ආගම නැති වෙනවා. නැති වුණාට පස්සේ මත්තර පහළ වෙන විනීය ජනතාව ඉන්නවනේ අපි වගේ අවුරුදු 2500කට පස්සේ උපදින අය. ඒගොල්ලන්ට මේ පණිවිඩය කොහොමද ගෙනියන්නේ? මේක අන්ධකාරයේ අතින් අත යවන මල්වට්ටියක් වගේ ගියොත් මේකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් අපි ගෞරවයෙන් අරගෙන යයි මොනවද තියෙන කියලා දන්නේ. ඒක නැත්නම් මේ රිලේ රේස් එක එහෙම නැත්නම් මට්ටම් වල දුවන කෙනා එක්කෙනෙක් ටිකක් දුවන ගිහිල්ලා ඒ බැට් එක අනිත් එක නඩ දෙනවා ඒ දුවන ගිහිල්ලා අනිත් එක නා බැට් එක දෙනවා එහෙමම රිලේ රේස් එකක් යනවා වගේ මේක නොසැලී ඉදිරියට යන්න ක්‍රමයක් තියෙන්න බෑ ඒම ක්‍රමයක් ਸਰුවඥ ධර්මයේ තුල නයිසර්ගයේම ස්වභාවයෙන්ම නැද්ද කියලා ප්‍රශ්නයක් නෙවෙයි මේ කතා කරන්නේ. ධර්මය නයිසර්ගික නම් නෛර්යානික නම් ඒක ඒක විදිහින් පවතින්න ඕනේ. ඒකයි ਸਰුවචනාංශිකේ මතේ. ඒකට කවුරුත් ඇවිල්ලා සැලසුම් ඕනේ නැහැ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් ඒ වෙනුවට විශේෂයෙන්ම හිතලා ਸਰුවචනාංශිකේ ඉල්ලීම් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් නම් බොහොම ලස්සනට මේක බබලනවා. නමුත් ඉස්සරහට එන ජනතාව ළඟට යනකොට ඕනම ලෝකේ රහසක් තියෙන අවුරුදු 100යි. ඔය 100න් පස්සේ රහස විකෘති වෙනවා. හැම දෙයකම අවුරුදු 100යි තියෙන්නේ. වැඩිම. ඉතින් මේක 1000ක් කල් 5000ක් කල් පවතිනද මේක ගලක කොටලා තියන්න එපායි. එහෙම නැත්නම් මේක ස්ථාවර කරගන්න එපායි. අන්නේ ස්ථාවර කර ගැනීම සඳහා ගන්න ප්‍රයත්නය කියන්නේ ඥාන ප්‍රස්ථාන කිය. ඥානය තිබුණාට අද මේ විසිරලා බෑ ඒක හැඩයකට ගන්න ඕනේ. ඒක වගුවකට දාලා <clears throat> ප්‍රස්ථාරගත කරලා තිබ්බොත් මේකේ සාරය හිටි. එහෙම නැත්නම් එක එකන කටපාඩම් වලට වචන වර්ධ ගත්තොත් මුලැමැදාක පටලවා ගත්තොත් අන්තිමට බලනකොට මේ මොකද්ද මේ අපි කරන්න කියන එකේ මේ තේමාව නැති වෙනවා. ඒක නිසා මේ සරුවචනාංශේ ලෝකෙට සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ ධර්ම ප්‍රකාශ කරාට පස්සේ ඒකේ තිරසාර පැවැත්මක් කියන එකක් තියෙනවා. ඒ තිරසාර පැවැත්ම තමයි හුඟ දෙන්නේ නොසලකා හිටින්නේ. ඒගොල්ලෝ ඒ වෙලාවට කාපල්ල පිපල්ල ජොලි කරපල්ල කියලා චාරිත්‍රයක් නැතුව වංශ කුල ભેදයක් නැතුව හීයේ කණ්ඩ බොන්න පටන් ගත්තොත් වංශේ කෙලසෙනවා. ඒක අනිකොත් හැම ආගමකම වෙලා තියෙනවා. මේකෙත් සර්වජ්‍ය ශාසනේ සෑහෙන වල්බී වෙලා තියෙනවා. සෑහෙන අවුල් පාස් හැවිලා තියෙනවා. නමුත් අවංකව හොයන කෙනාට ඒකේ යථාර්ථය ඇති ඒකේ ස්වභාවය ඒකේ අහිංසක දේ නිහතමානීව හොයන්න පුළුවන් වෙලා තියෙනවා මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ වාගේ ඈත බලලා ඒව ප්‍රස්ථාරගත කරපු නිසා ඉතින් විශේෂයෙන්ම අද වෙනකොට ලංකාවේ විවිධාකාර මත ප්‍රකාශ කරනවා ඒකේ කිසිම සීමාවක් නැහැ නමුත් මේ විවිධ මත ප්‍රකාශ කරත් මේ නිස්සාරණ වගේ වනේ වගේ තැනට කවදාකවත් හුළඟකින්වත් කරදරයක් නැහැ අවුරුදු 50ක් අපි ගිහිලා තිනෝ ඉදිරියට අපිට කවදාකවත් මේකේ සංක්‍රවීමක් වෙලත් නැහැ. කාගේ මතයකින් අපිට අභියෝගයක් ඇවිල්ලත් නැහැ. අපි කාගේවත් මතයකට අභියෝග වෙලත් නැහැ. අපි කිසි කෙනෙකුට අභියෝග කරලා නැහැ. අපි වැඩ ලස්සනට යනවා. ඉතින් යන්න හේතුව අපිට ඔය මේ හුඟ දෙනෙක් ඉල්ලන දේ ඕනේ නැහැ බුද්ධ ආගමේ. අපිට ඕනලා තියෙන අර චේතු මුත්‍යෝ චේතුඵල සමාපත්තිය නැත්තම් ප්‍රඥාඵලයේ ප්‍රඥා විමුක්තිය හෝ ප්‍රඥාඵල සමාපත්තිය මිස වෙන මොනක්වත් හොයන්නේ නැහැ. ඉතින් ඒකකොට සාරිපුත්‍ර සාංශිකේ දේවල් අපිට ප්‍රියයි. සරුවඥාන්සේ දේශනා කරපු එක ප්‍රියයි. මේ අහල පහල තියෙන මේ ඉස්කිරිඤ්ඤ හෝ පකඩ හෝ ඥාන කතා අපිට ඕනේ නැහැ. මේක තියෙනවා. මේක සාමාන්‍යයෙන් බැලුවොත් දැන් අපි ඉදිරිපත් කරන කරුණු බැලුවොත් සාමාන්‍ය රසවත් දේවල් මේකේ නැහැ. මේක තියෙන්නේ ආයාසයෙන් බොහෝ උවමනාවෙන් ලෙන්ගතුකමින් කර යුතු දේවල් මිසක් ආ ඛණ්ඩ ඛණ්ඩ රසයක් මේකේ නැහැ. රසලෝලීන්ට මේකේ තියෙන්නේ අමුතුම ධර්ම රසයක්. ඒ නිසා එක එකනා වල් බිහි වුණාට මේකෙතේ එච්චර ලොකු හානියක් කරන්නේ අවංක පුද්ගලයා. ඒකට නිදර්ශනය තමයි නිසන්වනේ. ඉදා ඉඳලා අද දක්වාම කරගෙන ගිය වැඩවල කිසිසේත්ම වෙනසක් නැහැ. ඔහේ යනවා. මහා කලගෝට්ටියක් නැහැ. අන්න ඒකට හේතුව මේ සාරිපුත් ආදී මහා ස්වාමීන් වහන්සේලා මේ දැනුව ප්‍රස්ථාරගත කරලා තියෙනවා. දැනුම වගුගත කරලා තියෙනවා අපිට බලතැකි මේක වැරදි නා ඒ පැත්ත මේ පැත්ත සලසනකොට බලතැකි එනම් මෙතන අඩුපාඩුවක් තියෙනවා ඉස්සර පතර සූත්‍රත් එක්ක ගලපලා බලතැකි ඉස්සර පතර විනයත් එක්ක ගලපලා බලතැකි ඉස්සර පතර ආචාර්ය પરම්පරාත් එක්ක ගලපලා බලනකොට අපිට පේනවා එහෙනම් අපි අතින් වැරදිලා තියෙනවා මෙන්න ආපු ආචාර්ය પરම්පරාව අපි මේවා සංකර කරන්න ගිහිල්ලා ධර්මයේ සංකර වෙන්නේ කොරන්නේ අනේකන සංකර වෙනවා ඒ කටියට තාය කෙනෙකුට නායකත්වය දෙන්න හම්බෙන්නෙත් නැහැ. වැඩිකල් කරන්න හම්බෙන්නෙත් නැහැ. ඉතින් අන්නේ වගේ ਸਰුවඥ ශාසනය පැවැත්මකට, චිරසාර පැවැත්මකට ධර්මයේම ශක්තියක් තිබියදීත් මේක ධර්මතාවයක්නේ බුදුජානනාංශය කියන්නේ. ධර්ම කියන්නේ ධර්මතාවය. නමුත් ඒක අපි වගේ මන්ද බුද්ධික අයට ඉච්චරම දැනුව නැති කෙනෙකුට තිරසාරව පවත්තගෙන යන්න සාරිපුත්තු සාංශ මේක ලස්සනට වගුගත කරලා ප්‍රත්‍යාරගත කරලා කරපු වැඩේ තමයි මේ දසුත්තර සූත්‍රය. මේක තමයි සංගීතීකාරක ස්වාමින් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවට න්‍යාය පත්‍රය විදිහට ගත්තේ. මේ දසුත්තර සූත්‍රයේ ඉස්සලා තියෙන සූත්‍රය මේකට පෙළ ගැස්මක් වගේ ඒකට කියන්නේ සංගීති සූත්‍රය කියලා. ඇත්තරම ධර්ම සංගායනාවට ගොඩාක් මේ න්‍යාය පත්‍රය සකස් වෙලා තියෙන මෙතන. ඒක කරනකොට සාරිපුත්‍ර සාංශේ පිරුණම් පායි. ඒ කරනකොට සරුවචනාංශේ පිරිනම් පාල. දවස් 100 යනකොට සරුවචනාංශේ පිරිනම් පාල දවස් 100 යනකොට තේරෙන්න පටන් ගත්තා එක එකන එක එක මත ප්‍රකාශ කරන පටන් අර ගන්නවා මේකයි සරුවචනස කියේ මම අස්තුරු දෙය බලන්නේ මට කියපු දෙය මම දන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා එක එක එක જાති එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න රහතන් වහන්සේලාත් එක්ක එකතු වෙලා අපි එකකට එකඟ වෙමු හරියට අපි අර කලින් ගත්ත අනුග්‍රහිත පහ අපි ඔක්කොම එක සීලයක් රකිමු. අපි ඔක්කොම එක බණක් අහමු. අපි ඔක්කොම එකට ධර්ම සාකච්ඡාවක් කරමු. අපි ඔක්කොම එකට සමත විදර්ශනා භාවනා වඩමු පණියංග සක්මන කරමු කියනා වගේ. එතකොට අපි ඔක්කොම එකතු වුණාට පස්සේ කාටවත් විරුද්ධ වෙන්නත් බෑ. අපි නිතර දිගටම කරගෙන යනකොට අපි ආදර්ශයක් පිහිටවනවා. අපි ಗುಣ චර්ත්‍යයක් හදාගන්න. අපේම ඉතිහාසයක් අපි හදාගන්න. කාටවත් අභියෝග කරන්නේ ආන්නේ වගේ සාරිපුත්‍ර සාංශේ සංගීත සූත්‍රය ලියලා තියෙනවා කවදා හරි කවුරු හරි සරුවචන දේශනා පිටු කරන්න හදනවා නම් ගොනු කරන්න හදනවා නම් මේ මේ කියන්නේ නිවන් දකින්න නෙවෙයි මේකේ තිරසාර පැවැත්මකට ගොනු කරන්න හදනවා නම් මෙන්න මම දෙන ඕගොල්ලන් න්‍යාය පත්‍රේ මෙන්න සංගීත සූත්‍රය මේ මේ කරුණු අනිවාර්යයෙන්ම සංග්‍රහ වෙන්න ඕන මේ ඔක්කොම සජ්ජහනා වෙන්න ඕන කියලා සලස්ම හැදුවා ඒකත් ඒ ඒ සංගීති සූත්‍රයේ ගොනු කරගත්ත ටික හරහා සංගීත සූත්‍රයේ ගොනු කරගන්නේ තිරසාර පැවැත්මට. ඒක නිවනට යොමු කිරීම සඳහා සාරිපුත්‍ර ස්වාමීන් ඒතරතුරු ටික නැවතත් දසුත්තර සූත්‍රයලා සංග්‍රහ කරනවා. දසුත්තරම් පවක්ඛාමි ධම්මං නිබ්බාණපත්‍ය. දසුත්තර ධර්මයක් මං කියනවා නිවනට යොමු කරලා. ධර්මයේ තිරසාර පැවැත්මට විතරක් නෙවෙයි ආශ්‍රය කරන කෙනාගේ සුද්ධියක් පිණිස ඉතින් ඒක නිසා අර සංගීති සූත්‍රයේ ධර්ම ධර්මයේ සඳහා වූ අතර සංගීති සූත්‍රය දසුත්තර සූත්‍රයේ ධර්මයේ නිවන සඳහා වෙලා තියෙනවා. කෙනෙක් ඒක අනුගමනය කරුවොත් එයාට ගමනක් යන්න තියෙනවා. ඉස්සෙල්ලා එක තියෙන්නේ ධර්මයේ අරසා කරන එක. මේ දෙකටම සාරිපුත්‍ර සාන්තම මැදිහත්ලා තියෙනවා. ඉතින් එතකොට තේරෙනවා මේ අපි නිවන් දකින්නවා මම නිවන් දකින්නවා කියන එකත් වැදගත්. නමුත් මේක ඉස්සරහට එන කෙනෙකුට මේක නිර්මලව මට වගේම පාර පවත්තගෙන යන්න කෙටි ක්‍රම හොයන්න යන්නත් එපා. මේකට ආලවට්ටම් දාන්නත් එපා. මේක සංකර කරන්න යන්නත් එපා. ඉතින් අන්නේ සේවය කරපු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන පැහැදිච්ච යක්කඩිය පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ කියනවා ඒ සූත්‍ර වල තියෙන රසය බලනකොට සාරිපුත්‍ර සාංශයේ සරුවචනහන්සේගේ සූත්‍ර අතරට මේ වගේ සූත්‍ර සංග්‍රහ කරලා දානකොට මොන තරම් කැක්කමක් තියෙන්නේ නැද්ද කියලා අපි වගේ මේ අවුරුදු 2500කට පහස්සේ පහළ වෙන කෙනෙකුට ඒ ධර්මයේ කරදරයක් නැතුව යන්න වෙන කවුරුවක්වත් හිතලා නැහැ. බාලි මහරහතන් වහන්සේ විනය ගැන කල්පනා කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ සූත්‍ර ගැන කල්පනා කරා. නමුත් මේකේ පැවැත්ම, තිරසාර පැවැත්ම පුදුම විදියට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සලකලා තියෙනවා කියලා ඒ යක්කඩිය පඤ්ඤාරාම ස්වාමීන් මතක් කරනවා යම් වෙලාවක බුදුජාන් වහන්සේට මල්වට්ටියක් කොච්චර සද්ධාවෙන් මම පූජා කරනවාද ඒ මල් ආසනෙම පැත්තක මම මලක් තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුදුමාකාර දුරදිග බලපු කෙනෙක් ඒ නිසා අපි සලකා ගන්න ඕනේ අපි ළඟට එනකොට මේ අවුරුදු 2600 කියලා දැන් නම් ඒක ජාතික උරුමයක් කරන්න හදනවා ජාත්‍යන්තර උරුමයක් කරන්න හදනවා. ඉතින් ඕකෝයි අවුරුදු 45ක් සරුවඥාන්සේ දේශනා කරපුවා මේ විදිහට ලස්සන ගොනු කරලා ත්‍රිපිටක වශයෙන් එහෙනම් පොත් වශයෙන් ඊට පස්සේ මේ සූත්‍ර වශයෙන් විනය වශයෙන් ඒ කරලා තියෙන දේ මේක බලනකොට කිසිම දවසක මානවයා මේ වගේ ඥානයක් ප්‍රස්ථාරගත කළා නැහැ. ඉස්සිස්සල්ලාම තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඥාන ප්‍රස්ථානය කියන එපිස්ටමොලොජි කියන විෂය ලෝකෙට හඳුල්ලා දුන්නේ. ඥානෙ තිබුණා. පිස්සික බලාමල්ල වගේ. ඒක ගොනු කරලා පිළිවෙලකට හදලා දීලා තියෙනවා. නැත්නම් යකඩයක් වගේ ධර්මය කාන්දමක් වගේ දිශාගත කිරීමක් සාරිපුත්තු සාංශය කරලා තියෙනවා. ඉතින් ඒ කරනකොට සාරිපුත්තු සාංශේ ප්‍රශ්න 10ක් අහනවා. එimhe ඒ ගුණ යන්නේ. ඒ ප්‍රශ්න 10ට ඛතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. තමන්ගේ තමන්ට භාවනා කරන කෙනෙකුට වැඩියෙන්ම උදව් කරන ධර්මය මොකක්ද? එතකොට එකේ උත්තරයක් දෙනවා. ඊට පස්සේ යනවා කතමේ ද්වේ ධම්මා බහුකාරා. Tamanට වැඩිම උදව් කරන කරුණු දෙක ඇහුවොත් දන්නවද? කතමේ තයෝ ධම්මා බහුකාරා. Tamanට වැඩිම උදව් කරන කාරණා තුන ඇහුවොත් දන්නවද? හතර ඇහුවොත් දන්නවද? පහ ඇහුවොත් දන්නවද? මේ කියලා 10ක් අහනවා ප්‍රශ්න. ඊට පස්සේ එක එකට එක එකට දසුත්තර වශයෙන් ඊට පස්සේ දැන් අපි අහන ප්‍රශ්නේ තමයි කතමේ දස ධම්මා පහතබ්බා ප්‍රහාණය කළ යුතු එකම ධර්මය දන්නවද? ප්‍රහාණය කළ ධර්ම දෙක මොකද්ද කියලා අහුවොත් දෙන්න උත්තරේ දන්නවද? ප්‍රහාණය කළ ධර්ම තුන මොකද්ද කියලා අහුවොත් දෙන්න උත්තරේ දන්නවද කියලා මුළු සූත්‍ර පිටේම සකස් කරලා ලස්සන ප්‍රශ්න 10ක් සහ උත්තර 10ක් සකස් කරලා තියෙනවා. ඒක නිසා කවුරු හරි මේ දසුත්තර සූත්‍රය කියවලා තේරුම් අරගත්තොත් හිතා ගන්න පුළුවන් මේක තමයි සරුවච්ච දේශනාවේ හරපද්ධතිය. මේක කියවනවා නම් ඔක්කොම වගේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ මොකද ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ මේක කරන්නේ සරුවචන්සේ වැඩ ඉනකොටමනේ කරන්නේ. වැරද්දක් තිබුණා නම් සරුවචන්සේ මේක පිළියම් කරනවානේ. ඒක පිළියර ගත්තයි කියලා කියන්නේ සංගීතීකාරක 500ක් මහරහතන් වහන්සේලා පිළිගත්තයි කියලා කියන්නේ අපිට දල වශයෙන් දැනගන්න පුළුවන් අපි මේ දසුත්තර සූත්‍රය ගැන කියවා බලලා හිතලා බලලා බණ භාවනාවට ගත්තනම් අපි සාධුඤ්ඤ දේශිත ධර්මයේ සෑහෙන දුරට gediya pitin කෑවා වගේ සතුටක් තියෙනවා ඉතින් Nissan වනේදී මේක අපි පටන් අරගෙන දැන් අවුරුදු මම හිතන්නේ 3ක් විතර යනවා. දැන් යන්නේ මේ 78 හෝ 79 වෙනි වැඩමුළුව දසුත්තර සූත්‍රයෙන්. සමහර වෙයි කියන ඕක නැතුව වෙන සූත්‍රයක් ඇත්තෙම නැද්ද කියලා තා. හැමදාම මේකෙන්මනේ බණ කියන්නේ. නමුත් මේ මාත්‍රිකා වෙනස්. එnde end end end මාත්‍රිකා වෙනස් වෙනවා. මොකද ඒකෙන් කරන්නේ මුළු ਸਰවත්ස දේශන සියල්ලම සංග්‍රහ වෙන විදිහට සංග්‍රහවක් කරේ. ඒ අනුව සාරිපුත්‍ර සාන්තේ ආහන ප්‍රශ්නේ තමයි මේ වැඩමුළුවට අපි ගත්තොත් කතමේ දස ධම්මා පහතබ්බා මේ භාවනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ මේ මේ දේවල් ප්‍රහාණය කෙරුවේ නැත්තම් දුරුවන් කෙරුවේ නැත්තම් අයින් කෙරුවේ නැත්තම් නිවන් දකින්න බෑ අන්නේ තමන්ගෙන් අයින් කළ යුතු කාරණා 10 මොනවද කියලා ප්‍රශ්නයක් අහන ප්‍රශ්නකාර සාරිපුත්‍ර සාන්තේ ප්‍රශ්න ඒ ප්‍රශ්නෙට තනි උත්තරයක් දෙනවා දස මිච්ඡත්තා. මේ මිත්‍යා අර්ථ 10ක් තියෙනවා. අන්නේ මිත්‍යා අර්ථ 10ම අයින් කෙරුවොත් අපි සම්‍යක් පැත්තට වැටෙනවා. අපි යහ පැත්තට වැටෙනවා. අපි පුලුල් පැත්තට වැටෙනවා. 10ම නම කියලා දස මිච්ඡත්තා කියලා ඊට පස්සේ එක එකක නම් කියනවා. ඉස්ලාම උද්දේශ වාරයේදී 10 නම කියන. ඊට පස්සේ නිද්දේශ වාරයේදී 10 එක එකක් එක එකක් නම් කරනවා. ඒ දස පහතබ්බ ධර්ම 10න් පළවෙනිම සඳහන් වෙලා තියෙන්නේ මිච්ඡා දික්ඨි කියන එක. අපි ඒක ගිය වැඩමුළුවේදී කරා. දෘෂ්ටිය තමයි වර්ධගත දෘෂ්ටිය තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ. එහෙම නැත්නම් අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් ඒකේ ඉන්නා තාක්කල් අපි කරන හැමදේම තිත්ත ලැබුවටයක් පොළවේ හිටේවා වගේ. එහෙම නැත්නම් කරවිලටයක් හිටේවා වගේ. ඒක පොළවේ සාරේ උරා ගත්තොත් හදන්නෙම තිත්ත දෙයක්. කොලෙත් තිත්තයි මලත් තිත්තයි ගෙඩිත් තිත්තයි. ඒ වගේ අපිට මේ manussකම ලැබුණත්, දිව්‍ය ආත්ම ලැබුණත් මොනවා ලැබුණත් තීන මිත්‍යා දෘෂ්ටිය නම් අපි උරාගන්නෙම පොළවේ සාරේ උරාගෙන හද්දන හරියත් ඉත්තයි. ඒ වෙනුවට අපි අඹයටයක් හිටවනවා නම් එහෙම නැත්නම් මුදල් පළංගටයක් හිටවනවා නම් ඒක පොළවෙන් උරා ගන්න සාරය හදන හැමදේම මිහිර රසයි. පොළවේ කයි. අර පොළවේ උරා ගන්න පෘථිවි රසය යොදෙන්නේ සම්මක් සම්‍යක් පැත්තට නම් මිහිරි පළගෙන දෙනවා. මිත්‍යා දෘෂ්ටික නම් ඉතින් ආය කරවිලව ගහට බැනලා වැඩක් නැහැ. කොහොම ගහට බැනලා වැඩක් නැහැ. තිත්ත ලැබු යටියට බැනලා වැඩක් නැහැ. ඒක කණ එකත් දුක් නොදකින් කියලා කියනවා. නමුත් මිහිරි ඵලයක නම් කන මනුස්සයාට ප්‍රයෝජනක් වෙනවා. ඒක නිසා අපි මේ මොනෝ જાති කරත් අපි මේ දෘෂ්ටිය වැරදිලා තියෙන මේක හදාගන්න ඕනේ. ඒකෙන් තමයි මේ මිහිරි ඵල හෝ තිත්ත ඵල ලැබෙන්නේ කියන එක දන්නේ නැත්තම් එහෙම නැත්නම් Tamante එහෙම තීරිලාවත් නැත්නම් අපි කියනවා පෘථග්ජනයි කියලා. පෘ탁 පෘ탁. එයා ඒ තම තමන්ගේ දෘෂ්ටි අල්ලගෙන ඉතින් අනුන්ටත් කියලා දෙනවා. අපි ඇවිල්ලා මෙහෙමයි, අපේ પરම්පරාව මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි කියලා කොච්චරවක්වත් අර තමන් වර්ධවාගත්ත මොලේ දාගෙන තියෙන අර වැරදි මත ටික උහී ගහපාදිදී ඉන්නවා. ඉතින් ඒක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ කතා කරනකොට ඒ සරුවච්චන් වහන්සේගේම සූත්‍රය ඇදලා අරගෙන අපි ගිය ගිය වැඩමුළුවේ සාකච්ඡා කරා මේ මිත්‍යා දෘෂ්ටිය ඇයි මේ ඉස්සරහින් තිබ්බේ කියන්නේ ඒක සලකා බලන්න මොකද සංසාරයට අපි බැඳෙන්නේ තෘෂ්ණාව නිසායි කියලා අපි අහලා තියෙනවා. ඇයි එහෙම තියෙද්දි මෙතනදී මේ දෘෂ්ටිය ඉස්සරහින් තිබ්බේ කියලා. එහෙම නැත්නම් සංසාරේ දුක ඇති කරන එකම හේතුව වශයෙන් සරුවචනසේ පෙන්වන්නේ තෘෂ්ණාව. එහෙම නැත්නම් ආසාව. ඉතින් ඒකෙදී සූත්‍ර වල තැන් තැන් වල තියෙනවා කිට්ටුවෙම සංසාරට බැඳලා දෙන තණ්හාව ඈතින් බැඳෙන්නේ අවිද්‍යාවෙන්. ඒ නිසා සංසාරෙට බැඳෙන්න අම්මයි තාත්තයි වගේ උදව් කරන්නේ අම්මා වාගේ තියෙන තෘෂ්ණාව තාත්තා වාගේ තියෙන්නේ අවිද්‍යාව. ඉතින් බුදුජානසෙ උගන්වන්නේ මේ අම්මයි තාත්තයි මරණ ක්‍රමය. ඕගොල්ලෝ කියව එහෙම කියනකොට වහින්තර දන්නවා කැමති නැති වෙයි කියලා. මේ තණ්හාව හදන මේ සංසාරේ වඩන අම්මයි තාත්තයි මරණ ක්‍රමය තමයි බුදුහාමුදුරු උගන්වන්නේ. මේ තෘෂ්ණාව අයින් කරන්න හැටි, අවිද්‍යාව අයින් කරන්න හැටි. ඉතින් මේ දෙක කොහොමද ගැට ගන්නේ? මේකේ සංඥාවක් ගැන සඳහනක්ම නැහැ. මෙතෙන් එනකොට තියෙන පටන් ගන්නකොටම අවිද්‍යාව නැත්නම් මිච්ඡා දිට්ඨි. ඉතින් ඒක අපි ගැටේ ලියාගත්තේ ਸਰවචනසේ මේ තෘෂ්ණාව ධම්මචක්කපවත්තන සූත්‍රයේද තෘෂ්ණාව ඒක හේතුවක් වශයෙන් පෙන්නලා තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුනකට කඩලා පෙන්නනවා. තෘෂ්ණාවට පුරුක් තුනක් තියෙනවා. තෘෂ්ණාව කියන කඹේ ඔතලා තියෙන, හදලා තියෙන්නේ ඒ තණ්හා මේ කාම තණ්හා භව තණ්හා විව තණ්හා කියන තීඩා තුන අඹරලා. ඒ නිසා ඒක කඩන්න බෑ. මේ තුන කාම තණ්හාව කියලා කියන්නේ අපි තේරුම් ගත්ත විදිහට මේ අපි එක එක්කෙනෙක් තමන්ගේ ඇහැ පිනවන්න ගන්න පිනවන්න තියෙන ආසාව. රූප දකින්න තියෙන ආසාව. ඇහැ පිනවන්න. කන පිනවන්න තියෙන ආසාව. නාසය පිනවන්න තියෙන ආසාව. දිව පිනවන්න තියෙන ආසාව. කාය පිනවන තියෙන ආසාව කියලා. ඉතින් අපේ එකම පරමාර්ථය ජීවත් වෙන හැම වෙලාවෙම ලෝකේ තියෙන හොඳම රූපේ පෙන්වන්න. හොඳම සද්දය අසන්න. හොඳම ගඳ රස පහස විඳවන්න. ඉතින් ඒ සඳහා අපි පෞද්ගලිකව පුදුමාකාර ප්‍රයත්නයක් කරනවා. අදට වැඩිය හෙට ඒ විවිධ වර්ණ සටහන්, කර්ණ රසයන සංගීත, ඒ වගේම සුවඳ જાති, ඒ වගේම රසමසවුළු જાති, මේ පස්සට විල්ලුද જાති යාන වාහන කොට්ට මෙට්ට හය වෙනවා. ඉතින් ඕක තමයි ජීවිතය කියන්නේ. ඒ නිසා තෘෂ්ණාව කියන එකේ කාම තණ්හාව කියන එකේ විස්තරේ මේ ඇහ කන දිවනාසය කය මන පිනවීම නම් එක්කිනෙකුට ඒ ටික දුන්නොත් ඕනම රූපයක් බලන්න පුළුවන් ඕනම සද්දයක් ගඳක් රසක් පහසක් ලබන්න පුළුවන් පහසුකම දුන්නොත් තෘෂ්ණාව දුරු වෙයිද එක්කෙනෙක්ගේ ඉදරම් පහ පිනවීම සඳහා දන්න උපරිම සැප දුන්නත් එයා සතුටු වෙයිද කියලා බැලුවොත් නෑ එයා ඊට පස්සේ කියනවා මගේ ඉඳුරම් පෙනුණා දැන් අපේ පවුලේ අයගේ ඉඳුරම් පිටවන්න ඊට පස්සේ අපේ කතාවක් එනවා ඒ වගේම දැන් නම් ඉඳුරම් පිනවිලා තියෙනවා මේක හෙට ගිනියක් ගිනියන්නේ කොහොමද කියලා මේක ඉතිරි පැතිරි යන ගතිය තමයි භව තණ්හාව කියලා කියන්නේ මේ ලැබිච්ච මම විඳපු මේ සැපය මගේ දරුවට දෙන්න ඕනේ මගේ අම්මට දෙන්න ඕනේ මම මේ විදිහට කරන්න ඕනේ කියලා මේක ඉතිරි පැතිරි යන ගතියක් තියෙනවා ඉතින් අපි තෘෂ්ණාව ඉගෙන ගන්නකොට මේ ඇහ කන දිවනාසය ආදී පිනවීම හරහා තෘෂ්ණාව කියන එක සම්තරපණය කරන්න පුළුවන් දෙයක් තෘප්තියටපත් කරන්න පුළුවන් දෙයක් කියලා හිතනනම් ඒකත් මෝඩකමක්. නමුත් ඒකපත් කරත් ඊට එහා පැත්තේ තව කෙනෙක් ඉන්නවා භව තණ්හාව කියලා. අපිට මේ ලැබිච්ච සැප නැත්නම් මට ලැබිච්ච සැප දරුවට දෙන්න. මට ලැබිච්ච සැප අම්මට දෙන්න. මට ලැබිච්ච සැප සැප පවුලේ අයට දෙන්න, ගමට දෙන්න, රටට දෙන්න, ජාතියට දෙන්න. ජාත්‍යන්තරයට දෙන්න බුද්ධමාකාර වෙනමම පැත්තක් තියෙනවා. ඒ සඳහා අපි යුද්ධ කරනවා, ප්‍රේම කරනවා, নানা ආකාර දේවල්. ඉතින් මේ භවතණ්හාවට ගියාම වැඩේ අරිට වැඩිය විලල්. ඒ කියන්නේ පිළිකාව තිබුණාට පස්සේ මුල් දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඕක කරගෙන යනකොට මගේ අදහස මගේ විදිහටම තේරුම් ගන්නවට උදව් කරන කෙනෙක් හිටියොත් මම හරි ආස කරනවා. එයත් මට සමාන අදහස ඇති මං වගේම මැට්ටෙක් නැත්නම් මැට්ටියක් කියලා තේරුම් ගන්න. එහෙම හම්බ වෙන්නේ නැහැ. විරුද්ධකාරය වෙනවා. විරුද්ධකාරයේ ආපු ගමන් අර මගේ අදහස මෙච්චර සුන්දර වටිනා අදහසක් ඒකටත් විරුද්ධ කවුරු ආරවණ එක මරන්න ඕන එක කපන්න ඕන එක ڇප්ප කරන්න ඕන කියලා ඔන්න විභව තණ්හාවක් එනවා. තණ්හාවෙම ද්වේෂයක් එනවා. මෙච්චර ලස්සන ගමනක් මං ඇද්ද මේ මටත් කකුල් මාට්ටු දාන්න වෙනවා. මටත් වලිය අදින්න එනවයි කියලා අර තමන්ගේ ගමනට සාපේක්ෂව සරලව යන එක නටන අපි හොඳයි කිය. මගේ හොඳේ යාළුවා. මගේ සංසාර ගමනේදී එකට යන කෙනා බොහොම හොඳයි වෙනවා. කවුරු හරි විරුද්ධ වුණානේ. විරුද්ධ වෙච්ච ගම පිළඟ පුදුමාකාර කේන්තියක් වෙනවා. ඒක ආයේ මොකුත් නැහැ. මුර්ග සම්වැසත් තිබුණා වාගේ. අහුවෙන කික් සතෙක් විදියට පේන, අහුවෙන දේ ආයුධයක් විදියට පේනවා. ඒ නිසා එතෙන් දෙනකොට තණ්හාව ද්වේෂයක් බාටපත් වෙනවා. දැන් මේ දෘෂ්ටි ප්‍රශ්නේ එන්නේ Tamange ඇහ කන දිව නාසය පිනවන තැන නෙවෙයි. දෘෂ්ටි ප්‍රශ්නේ එන්නේ මේ දේ මගේ අයට අපේ අයට හෙටත් දෙන්න ඕනේ කියලා අර භව තණ්හාවට යනකොට නැත්නම් කාම තණ්හාව කාම තණ්හාවක් වශයෙන් පෙනී හිටියට භව තණ්හාව භව දෘෂ්ටියක් වශයෙන් පෙනී හිටියි. දෘෂ්ටියයි තණ්හාවයි දෙකම භව මට්ටමට යනකොට යනවා. ඉතින් ඒක පෙන්නලා දෙන්නේ භාවනා මේ බුද්ධ ධර්මයට පිළිමිලා වැඩ කටයුතු කරන සීලේ නැති කෙනාට තම සීලවත් හරියට පිළිවෙල කරගත්තේ නැති කෙනාට ওই දෘෂ්ටි ප්‍රශ්න නැහැ. ඊමණතර තියෙන්නේ කීයක් හරි මරාගෙන කාලා හරි කමන්නේ කියන්නේ හම්බ කරන එක විතරයි යාර දෘෂ්ටි ප්‍රශ්න නැහැ. ඒක නිසා ওই සාමාන්‍ය කන බොන මිනිස්සු නැත්තම් මේ පාතාල ලෝකේ ඉන්න අයට ওই දෘෂ්ටි ප්‍රශ්න නැහැ. මිනිස්සු දෙන්නේ සල්ලි. ඒ මිනිස්සුට ඕනේ ඒ ඒ සූදු කෙලින්දයි, ස්ත්‍රී දූෂණයයි, හොරකම් කිරිල්ලයි, සතුන් මරණ එක විතරයි කරන දෘෂ්ටි ප්‍රශ්න නැහැ. යම් කිසි කෙනෙක් එහෙම කරන්නේ නැතුව සදාචාර සම්පන්න වෙලා නැත්නම් සීලක පිහිටලා ඒනොත් නතර නොවි. එයා කොයි වෙලාවක හරි හිත පිරිසුදු කරගත්තයි කියලා හිතන නීවරණ වශයෙන් ditthi visuddhiya චිත්ත විසුද්ධියකට ආවට පස්සේ සීලෙකත් පිළිතලා චිත්ත විසුද්ධියකට ආවට පස්සේ විතරමයි ditthi ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා මේක ගුණවතුන් සිල්වතුන් අතර තියෙන ප්‍රශ්න. එහෙම නැත්නම් මේ ලෙඩේ නම්බුකාර ලෙඩක්. හොඳ ලෙඩක්. ඒ නිසා අපි කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ භාවනා ගමන ඉදිරියට යනකොට අපිට මේ දෘෂ්ටි ප්‍රශ්නයක් වෙන වෙලාවක් එන. ඒක මේ කාම ලෝකයේ තියෙන ප්‍රශ්නයක්වත්, දුස්සීලයන් අතර තියෙන ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේක සුසිල්වතුන් අතර යම් ප්‍රමාණයකට සීලයක් යම් ප්‍රමාණයකට සමාධියක් ආපු කෙනාට දන්නේව නැතුව තමන් මේ මතවාදවල ගැටවීමකට එන්න පටන් අරගන්නවා. එහෙම නැත්නම් භව දෘෂ්ටියක පැටලෙනවා. ඉතින් ඒක යා තේරුම් ගත්තේ නැත්නම් මේ භව දෘෂ්ටි එන්නේ පිස්සන්ට පියාටන්න නෙවෙයි. යම් මට්ටමකට මොලේ දියුණු කරපු අයට, යම් මට්ටමකට හිත දියුණු කරපු අයට ඒකත් එන්නේ මේ සුන්දර විදියට නෙවෙයි, කරදරයක් විදියට. ඉතින් මේ කරදරේ හරියට දැනගෙන එහෙම නැත්නම් මේ බෙහෙත් පන්තියක් සිංහල බොනකොට ඒ බෙහෙත් පන්ති නිසාම ලෙඩේ ඇවිස්සෙන ගතියක් තියෙනවා. එහෙම නැතුව බෙහෙත් පන්ති වැඩ කරන්නේ නැහැ නේ. පළවෙනි බෙහෙත දෙන්නේ ලෙඩේ අවසන්. ඉතින් එතකොට අපි වේදා මාරු කෙරුවොත් ඊගාව දැස්ස ළඟට යනකොට එයාත් දෙනවා පොඩ්ඩක් ඇවිස්සෙන්නේ. එමනේ මෙයා දැනගෙන ඉඩට කියන්න ඕනේ. මේ බෙහෙත බිව්වට පස්සේ මේ මේ රෝග ලක්ෂණ මගේ වැඩි වුණා. මේ මේ රෝග ලක්ෂණ අඩු වුණා කියනකොට තමයි වේදා දැනගන්නේ මේ බෙහෙත වැඩ කියලා. ඒ වගේ මේ දෘෂ්ටි ප්‍රශ්නේ එන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි දෙක භාගයට හරි සම්පූර්ණ වෙච්ච එකන තමයි දෘෂ්ටි, ditthi විසුද්ධියක් කියන්නේ. ඒක නිසා බලාපොරොත්තු වෙන්න එපා සීල විසුද්ධි චිත්ත විසුද්ධි යම් ප්‍රමාණයට සාර්ථක වුණාට පස්සේ ditthi විසුද්ධි නොඑහි කියලා. එන්න බෑ එහෙම වෙන්න බෑ. මේ ගමනේ ඊගාව අභියෝගතා පරීක්ෂණයක තමයි. ඒ වගේම ditthi විසුද්ධියක් ආපු පළියට ආගම ධර්මයේ ප්‍රතිපදාව තැරලා දුවන්නත් එපා. මේකට ක්‍රමයක් තියෙනවා. මේක හරහා යන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි සරුවචනාංශ මේ පෙන්නලා දෙන්නේ. ඉතින් ඒක නිසා මේ ditthi විසුද්ධියක් එනකොට ඒක දැනගන්න මේ මම ඇහැ කන පිනවන්න කරන වැඩක් නෙවෙයි මේක. මේක මතවාද පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් දර්ශනය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ දෙයට අපි සූදානම් වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ අපි කාම දන්නාට විතරක් උත්තර හොයලා සාර්ථක වුණාට මේ ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ මේ ප්‍රශ්නේ තුන් ආකාරයෙන් විසඳන ප්‍රශ්නයක්. ඒ නිසා මේ දිට්ඨිය කියන එක අපි තේරුම් අර ගන්න ඕනේ ඇහ කන දිව නාසය කයමන පිනවන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ දෙයක් නෙවෙයි දික්ටි පිළිබඳ ප්‍රශ්නේ. ඒක තියෙන්නේ මතයක්. මම තේරවාද කියලා මං අල්ලගන්නවා. එහෙම නැත්නම් මම මහායාන කියලා අල්ලගන්නවා. එහෙම නැත්නම් මම තියන්නිකයි කියලා අල්ලනවා. මම රාමඤ්ඤනිකයි කියලා අල්ලනවා. අපි හාමුදුර තමයි හාමුදුර. මං කරන බාර තමයි හරි කියලා කියන්නේ ඒක මේ ඇහැකන දිවනාසය පිනවන්න කරන වැඩක් නෙවෙයි ඒක. ඒක ඊට එහා ගිය එකක්. හැම ආගමකම තියෙන අඳුරු පැත්ත. ditthi visuddhita ගිය කෙනා හොඳ සීලවන්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ සීලවන්ත වුණත් බුදුරජාණන් සඳහන් කරනවා අනික් කට්ටිය දුස්සීලයි මම සීලවන්තයි කියලා අසත්පුරුෂ ගතියක් පහළ කරනවා. අනිත් අය මට වැඩිය පහත් මම උසස් කියලා Taman රකින්න සීලය අත්ුක්කංශන පරවම්බනට යොදනවා. මම ඉස්සර දුස්සීලයි මම දැන් සීලවන්තයි ඒ වුණාට අපේ ගෙදර කට්ටිය දුස්සීලා. කියලා හැම වෙලාවෙම මම කැපිපෙන්න හදනවා. මේ මගේ සීලවන්ත බයි. ඉතින් සරුවචාන්සි කියනවා සීලවන්ත අසත්පුරුෂයෙක් කියලා කියනවා යා. නම්බු නාමයක් දෙනවා. සීලවන්ත අසත්පුරුෂයා මොකද තමන්ගේ සීලෙම අනික් අය පහත් කරලා සලකනවා. සමහරට උන්දට ධර්ම කතිකයි. ඒ ධර්ම කතික එක්කනා කියන ඔක්කොටම මට වගේ බණ කියන්න බෑ. ඒගොල්ලෝ දැනගත්තට වැඩක් නැහැ මේ ගොළුෙක් දැකපු හීනයක් වගේ බලන්නකෝ. මම මෙච්චර ලස්සන බණ කියනවා කියලා අර බණ කියන්න බැරි අය පහත් කරලා බණ කියන්න පුළුවන්කම වික්ත ප්‍රතිබල බව නිසා මම උසස් කරලා දිටියක් හදාගන්නවා. මම කුලවන්තයි කියලා මම ධනවන්තයි කියලා මම ලස්සනයි කියලා මට ලෙඩ නැයි කියලා ලක්ෂයක් මේ ලෝකේ තියෙන හැම සම්පත්තියක්ම ලැබුණාට පස්සේ යා ඒකෙන් පව් පුරව ගන්නවා මම උසස් කියලා හිතාන. ඉතින් මේක අපි දන්නේ නැතුව කුලවන්ත වුණොත් දන්නේ නැතුව ධනවන්ත වුණොත් දන්නේ නැතුව රෝග අරෝග්‍ය ඇති කරගත්තොත් දන්නේ නැතුව ඒ ධම්මකතිකම ඇති කරගත්තොත් දන්නේ නැතුව අපි සීලය ඇති කරගත්තොත් ඒ අපිට ඇති වෙච්ච ඒ යහගුණ ටිකම මම උසස් කියලා හිතනද පෙළඹීම නිසා උණ ගහක මල් පිපුණා වාගේ. එහෙම නැත්නම් බూరు දෙනක් වදන්න ගියා වාගේ. කෙහෙල් ගහක මල් පිපුණා වාගේ. බට ගහක මල් පිපුණා වාගේ කියලා සරුවත්යන්සේ සන. ඒ මනසේ පිපුරලා නැහිනවා. ඇඟිලි තරමට එපා ඉදිමෙන්න. අපි කියනවා ඇඟිලි තරමට ඉදිමුනොත් ඇඟිලි පුපුරනවා. ඒ නිසා තමයි මේ ಗುಣ වඩනකොට වැඩෙන්න වැඩෙන්න උණ ගහ කුඩට යන්න යන්න දැල්ල පල්ලෙහාට නෙමෙනවනේ. කිරි කටලකට ගොයන් කටලකට කිරි වදින්න වෙන්නේ ගොයන් කටල පල්ලෙහාට නෙමෙයි මේ වගේ නිහතමානී වෙන්නේ නැත්තම් සීලේ නිසා ධනවන්තකම නිසා කුලවන්තකම නිසා ධර්මගතිකම නිසා බෞද්ධ භාවය නිසා රූපවන්තකම නිසා නිහතමානී නොවුනොත් ඒකම යාගේ නාස්තියට හේතු ඒක නිකන් මේ ඒකට බුදුන්සේ දෙන නම තච සාර තච සාර කියන්නේ උණ ගහේ හරේ තියෙන්නේ වටේට විතරයි මැද පුස් තේක ගහක වෘත ගහක හරේ තියෙන්නේ මැද වටේට එලේ. ඒ නිසා ගහ මැරෙනම අරේ ඉතුරු වෙනවා. උණ ගහක තච්චසාරංව තං පලං කියලා තියෙනවා. වටේට තමයි ලෙල තියෙන්නේ. මැද හයිය තියෙන්නේ. මැද පුස් බට ගහක උණ ගහක කෙහෙල් ගහක එවැනි ගස්වල මල් පිපුණාට පස්සේ ඒ ගහේ විනාශය සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් සඳහන් කළා තියෙනවා. ඕනෙම බට ගහ, ඕනෙම උණ ගහ, ඕනෙම කේල් ගහ, කේල් මල කියලා අපි කියන්නේ. ඔන්න ඔන්න ඔය කේල් මල කියලා කියන්නේ කේල් මලක් හැදුනොත් කේල් ගහ ඉවරයි. කිතුල් ගහක මල් පිපුණාට පස්සේ කිතුල් ගහ ඉවරයි. ඉතින් අද තියෙන සමාජයේ මේක තමයි තියෙන. අර පිට ඔපේ තියෙනවා. ඒකේ මහා ලොකු රූප සොන්දරි තරඟයි අයෝමේ පුරුෂයයි ගීත රචනා කරන්නයි සින්දු කියන්නේ කරනවා. ඇතුලේ මොකක්වත් නැහැ. ඇතුලේ හරි මැදට තියෙන පුස්. ඒකට කියනවා මේ ලැබෙන නම්බුව තිබුණට ඇතුලේ තියෙන බම්බුවක් විතරයි කියන්නේ. මේ සිංහල මේ වචනේ මම ගියේ බුරුමේ අපේ ගාල්ලේ ඥානින්ද සෝංශෙත් එක්ක ඒ ශාංශයට අග්ග මහ පඬිතුකම හම්බෙච්චාම ඉතින් මමත් වලිගේ ලීලා කොහමද මටත් බුරුමේ යන්න හම්බුණා. ඉතින් ඒ ශාංශේ ටෙලිෆෝන් කරනකොට කියනවා කට්ටියට මට මේ නම්බුවක් හම්බෙලා තියෙනවා. අග්ග මහ පඬිතුක බම්බුව දන්නනේ. බම්බු බම්බු අර පිට විතරක් එත් පොත තියෙන අන්න එහෙම එකක් මට හම්බ වෙලා. දැන් මාත් ඉවර වෙන්න හදන්න. කියලා හැම කෙනාට සිංහලෙන් කියනවා නම්බුවයි බම්බුවයි දෙක අතර තියෙන සම්බන්ධය සිංහලයා පාවිච්චි කරන උපහරණ එකට. අපේ මිනිසුන්ටත් මේ මොනවා ලැබුණත් ඒ අර තච්චසාරකම පිටිපොත්තේ හරේ තියෙන්නේ මල් පිපුච්චිකම තච්චසාරංව තම්පලං. තච්චසාර ගහක කිඩි හට ගත්තාම ඒ ගහ ඉවරයි. ආන්නේ වගේ තමයි මේ දෘෂ්ටිය සකස් කරගන්න නැතුව නැත්නම් මේ ප්‍රශ්නයක් එනවා මට ලාභ සත්කාර ලැබෙනකොට මට මේ ප්‍රශ්නයක් එනවා මම උගත් වෙනකොට මේ ප්‍රශ්නයක් එනවා මට ජනප්‍රිය වෙනකොට මේ ප්‍රශ්නයක් එනවා මම ලස්සන වෙනකොට කියලා දන්නේ නැතුව ඒක හසුරවා ගන්න බැරි වුණා නම් ඒකේ මනුස්සයාගේ විනාශය. ඒකට ඕන තරම් අපේ ජාතක කතාවලයි සෞන්ද මේ සාහිත්‍ය කතාවල තියෙනවා කිසිම කෙනෙකුට ඒක හසුරවා ගන්න දන්නේ නැත්නම් ලැබෙන ලාභේ නිසා ඒකෙම විනාශ වෙනවා. ඉතින් ඒකට හේතුව එයා මේ කාම තණ්හා ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එයා මේ ලෝකෙට කියා පාණ්ඩ හදන නිසා එයා ලැබෙන ලැබෙන තමන්ගේ ගුණය අනු පහත් කළ සලකන්න සහ තමන් උසස් කළ සලකන්න පාවිච්චි ඉතින් ඒක ਸਰුවචනංශය අරගෙන යන ඔය සප්පුරුෂ සූත්‍රයේ ඒක නා ධ්‍යානයක් ලැබුවත් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන. එයා කියනවලු මාත් එක්ක ඔක්කොම ලගියා භාවනා පන්තියට මට විතරයි ධ්‍යානයක් ලැබුණේ. අනික කටියට නෑ. ඒ නිසා මම උසස්. එයාගේ චින්තනේ අනික් කටියට බෑ. ඕගොල්ලෝ මයි ළඟට ආවා නම් මගේ උපදෙස් දන්න ගත්තා නම් මම ඕලණ්ඩක් කියලා දෙනවා ඉන්නකෝ මගේ පිටිපස්සේ මම කියලා දෙන්නම්කෝ කියලා ඉතින් අර අං එනවයි කියලා ගත්තේ. අංගට පුපුරන්න පටන් ගන්නවා. ඒත් සරුවචන්සේ සඳහන් කරලා තියෙන මේ ධානවන්තෝ ඉන්න අසප්පුරුෂ ගතිය. ඒක අරූප ධාන වලට ගියත් ආකාසානං ඡායතන ආදී අරූප ධානයකට ගියත් තාමත් මේ කාම ලෝකයේ හරක බාන රත්තරම් මිනිමුතු ලාභ සත්කාර ගැන නෙවෙයි මේ උසස් පහත්කම් සලකන්නේ. එතන ලැබපු රූප ධානය ගැන නෙවෙයි මේ උසස් පහන් සලකන්නේ. අරූප ධානයක් ලැබුවත් එයා හිතා ගන්නවලු මේ ලැබිච්ච ධානය මගේ. මේක මම. මේක මගේ ආත්මය. ඒ නිසා මම උසස්. කියලා ධාන මට්ටමින් ඉහළ යන්න යන්න යන්න යන්න සියුම් දෘෂ්ටියකින් මෙයා බැඳෙනවා. ඉතින් මේ බැඳෙන බබ කියන්නේ ਸਰවචාන්සේ සාප කරන්නවක්ක බය කරන්නවක්ක කකුල් මාට්ටු දාන්නවක්ක වටන්න නෙවෙයි. උඹ ඒවා ලබන්න ලබන්න නිහතමානී වියම් මේක සාසනයක්. මේක උඹට හම්බෙච්ච දෑවැද්දක් නෙවෙයි. ඔය වැඩේ කිරුවොත් කාටත් ඕක හම්බ වෙනවා. ඕක මම බාන්න දෙයක් නැහැ කියලා ඒ අරූප ධානයක් ලැබුණා. එහෙම නැත්නම් භාවනා කරගෙන කරගෙන යන්න මොනවත්ක්ම තේරෙන්නේ නැත් තැනකට ගියා. ආනාපාන තේරෙන්නේ නැහැ, කය තේරෙන්නේ නැහැ, මොනක්වත්ම තේරෙන්නේ නැත්නම්කට ගියත් මේක මට හම්බුණා, මේක මගේ දෙයක්, මේක මම හම්බ කරගත්ත දෙයක් කියලා හිතන්න ගත්තොත් ඒ ධානයෙන් හටගන්නා වූ දෘෂ්ටියක් අන්න අර ධානයෙන් හටගන්නා වූ නැත්නම් මම මගේ ගුණයකින් හටගන්නා වූ නැත්නම් මම උපයා ගන්නා ලද හටගන්නා දෙයට සරුවචනanse නමක් දාලා තිනවා තම්මේතා. තද්මය. එයින් හටගත්. ධානයක් ලැබීම නිසා ඇතිවෙච්ච මාන්නේ. ධානයක් කරගත නිසා ඇතිවිච්ච දෘෂ්ටිය. අරූප ධානයක් ඇතිවිච්ච නිසා ඇතිවිච්ච දෘෂ්ටිය කියලා ඉහළට ඉහළට ඉහළට යන්න යන්න මේ දෘෂ්ටිය සියුම් විදියට මෙයා ලෝබන්නේ. කාම ලෝකේ රස්සාවක් අරගෙන හොඳට ගියක් දරක් හදාන පිළිවෙලට ඉන්නකොටත් රටේ තුටේ නම්බුවක් ලැබෙනවා. ඊට පස්සේ එහා ගිහිල්ලා ධානයක් ලබනගෙන ආධ්‍යාත්මික දෙයක් ඒක ලැබනකොටත් නම්බුවක් හිතෙනවා. Tamanda හිතෙනවා. ඒක නෙමෙයි ඒකත් අතහැරලා ගිහිල්ලා කාමයේ අතහැරලා මේ රූප ධානයට ගියා වගේ රූප ධානයට අතලා අරූප ධානයට ගියාම ඒත් අර සියුම් භාවය සියුම් දෘෂ්ටිය මෙයා පිටිපස්සේ යනවා. ඉතින් සරුවචනන්සේ සඳහන් කරනවා මේ ලැබපු දෘෂ්ටිය පිළිබඳව මඤ්ඤණා කරන්න කරන්න මේක මගේ කියන්න කියන්න මම කියන්න කියන්න මම ආත්මේ කරගන්න කරගන්න ඒ දෘෂ්ටි ඒ ධානය පිරිනව. යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. මේ ලැබිච්ච දේ කටුසය කටේ රත්තරම් බැඳා වගේ කෑකොස්සක් ගහන්න ගියොත් අන්ධහැර පාන්න ගියොත් මාන්නයට කරන්න ගියොත් ditthිගත වුණොත් අර ධානයෙමුත් පිරියන. ඉතින් එහෙම වෙච්චාම ඒ කෙනාට එකයි ඉතුරු වෙන්නේ වහකණ්ඩ විතරයි. සීදීනස ගන්න වෙනවා. ඇයි මේ මහා ලොකුට කෑ ගහගෙන මට අරක තිබුණා මේක තිබුණා කියලා කලගෝසා කරගෙන ඉන්නවා අන්තිමට තමයි දන්නේම නැතුව බොහෝ විට සීලයක් පිළිහෙන. අර හදාගෙන ආපු සීල චිත්ත සීල විසුද්ධි චිත්ත විසුද්ධියත් කසලා යනවා. මොකද මේ දෘෂ්ටිය අඩියම කනෝ. අඩියටම අත දාලා ඔක්කොම බෝල් කරලා දාන. ඉතින් සරුවචනන්සේ ඒකට මතක් කරලා තියෙනවා. මතක් කරලා දෙනවා. Tamanට මොන දේ හරි ගියත් අපිට වැඩමුළුවක් කරන්න පුළුවන් වුණා. අපි සතුටු වෙන්න ඕන. නමුත් මාන්නක්කාර මේ මේ දෘෂ්ටියකට ගන්න එපා. දැනගන්න ඕනේ පෙරගල පිනකටයි සාසනයක් තිබුණ නිසා මට හම්බුණා. ඒකෙන් වැඩ ගන්නවා මිසක් මේක ආඩම්බරයට අරගන්න බෑ. එහෙම නැත්නම් මේක මාන්නයට ගන්න බෑ. ඒ නිසා මේක තම්මේතාවයක් ඇති කරන මේ මම කෙරුවේ මට හම්බුනේ මට විතරයි අනික් අයට හම්බුනේ නෑ. ඒ කරන හැම එකක්ම විපස්සනා පැත්තෙන් බැලුවොත් කක්කා. ඒවට කියන්නේ අපි කක්කා කියලා. උපය ගත්තට මොකද ඒ කක්කා. උපෙව්වට මොකද ගා ගන්න එපා. ඒක දැනගන්න ඕනේ. මෙතෙන් යනකොට නිහතමානී භාවය. නිහතමානී භාවයේ දෙවිදියකට මේ ගිය දේශනා ටික අපි පෙන්නලා දුන්නා කතා කරා. මේ තම්මේතාවය කියන තාම ගැඹුරු වචනයකින් එයින් මාන්නයක් එයින් උපන් දෘෂ්ටියක් ඇති කරන්න එපා. ඒකට අතම්මේතාවය කියන ගුණය හදන්න නිහතමානී වෙන්න. දෙක ඒ ලබාගත් දේ පිළිබඳව තෘෂ්ණාමාන දිට්ඨියෙන් හිතන්න හිතන්න කල්පනා කරන කල්පනා කරන මඤ්ඤණා කරන මඤ්ඤණා කරන ප්‍රපංච කරන ප්‍රපංච කරන ධානයේ කඩලා යනවා. ඒක නිසා ඒකට අවශ්‍ය හේතු කාරණා සපේනවා වෙනුවට මාන්නක්කාරකම් තියාගන්න එපා. මේ විදිහට තමයි අපි මේ එන ප්‍රශ්නේ දැනගෙන ඒ ප්‍රශ්නෙට දෘෂ්ටි ප්‍රශ්නෙට උත්තර දෙන එකට කියනවා සීල විසුද්ධි චිත්ත විසුද්ධියෙන් පස්සේ දිට්ඨි විසුද්ධිය කියලා වෙනම අභියෝගතා පරීක්ෂණයක්. හරියට අපි දන්නවනම් අපි නොදන්න රටකට යනවයි කියලා. <clears throat> නොදන්න තැනකට යනවයි කිය. අපි දන්නවනම් ඒ රටේ ඒ තැන බෝ වෙන ලෙඩක් තියෙනවයි කිය. අපි ඒ බෝ වෙන ලෙඩේට අදාළ එන්නත අරගෙන ගියා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ආපෝ මේ පැත්තේ යන්න බෑ. මේ පැත්තේ මේ බෝවිල් ලෙඩක් තියෙනවා කියලා බය වෙලා ඉඳලා නෙවෙයි කරන්න තියෙන්නේ. හරියට ඒ සෞඛ්‍ය අධිකාරීන් අහලා මෙහෙම ලෙඩක් තියෙනද? ඔව්. ඒ ලෙඩේ තියේදී යන්න එපාද? එපා නම් එපා. යන්න ගියාට කමන්නේ එන්න තරම් යන්න කියනවනම් එන්නත ගත්තට පස්සේ බෝ වෙන්නේ නැහැ. ඒක කළ හැක්කක්. මේ ධිට්ඨිය විසුද්ධි කරන්න පුළුවන්, ධිට්ඨිය පුළුල් කරන්න පුළුවන්, ධිට්ඨිය සම්‍යක් පැත්තට ගන්න පුළුවන්. ඒ වගේ දැනගෙන ඒකට අදාළ එන්නත ගත්තේ නැත්නම් තටමැව්වට හරියන්නේ නැහැ. මට ලෙඩ නොයේවා කිව්වට හරියන්නේ නැහැ. අපිට ඒ ලෙඩේ ආසාදනය වෙනවා. මොකද මුළු ලෝකෙම මිත්‍යා දිට්ඨිය. මුළු ලෝකෙම මිත්‍යා දිට්ඨිය. මොකද අපි මැරීගෙන කීයක් හරි හම්බ කරන්න හදනවා අඬහැරේ පාන. උංගාක් හම්බ කර මිනිස්සුගේ කතාවල් කියවන්න උන්ට ඒව වියදම් කරගන්න වෙලාවකුත් නැහැ, කණ්ඩ බොණ්ඩ වෙලාවකුත් නැහැ. ඒ සල්ලි වලින් කොට්ට මෙට්ට හදාන ඒකට läගගෙන ඉන්නවා. බැංකුවේ දැම්මොත් පොඩි පොලි ගෙවන්න වෙනවා. දැනගත්තොත් හොරකම් කරනවා. ඉතින් ඒකට läggනේ හිටියට උට නිින්දයන්නේත් නැහැ කන්න වෙලාවකුත් නැහැ. ඔය සල්ලි භාගේ තියෙන මිනිසුන්ට අපිට වගේ කඩේකට ගිහිල්ලා බඩුවක් කරන කාලා බීලා ඉන්න වෙලාවක් නැහැ. මොකද මේ මිනිස්සු බුදුම බයෙන් ජීවත් වෙන්නේ. ආදායම් බද්දට අහු වෙනවා හොරු. ඒ නිසා හම්බ කරනකන් නම් හිතෙන අම්මෝ අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මන් දිවි ලෝකේ මවන්නම් කියලා තමයි ඔක්කොම ලඬහැර වහන්නේ. හම්බෙච්ච යක්කුණ්ඩේක බුදුම කරදරයක් වෙලා. බුදුමාකාර කරදරයක් වෙලා. ලොකු සාන්ති ඉන්න කාලේ කියනවා ඒ හාමුදුර කෙනෙකුට ඇත්තටම සෑහෙන සිල්වන්තයි වගේ ජීවිතයක් ගත කළා කියලා. ඒ කියන්නේ අන්තිම කාලේ වෙනකොට ගෝලෙක් හැදිලා ඉතින් ගෝලයා මේ හාමුදුර බලාගන්න නිසා ගෝලයාට විශ්වාසකමට කිව්වලු මගේ අන්තිම වෙලාව ඇවිල්ලා තියෙන්නේ මගේ කොට්ටි හැදලා තියෙන සල්ලි වලින් මෙච්චර ගාණක් මේකේ තියෙනවා මං මේකෙම ඔළුව තිබ්බේ මොකද කවුරු හරි උස්සයි කියලා. ඒක නිසා ඔබ දැනගෙන මේක මං ඉස්විතාලේ ගිනනකොට ඔය කොට්ටි එහෙම ගෙනියන්න එපා. ඔබ මේක පරිචං කරපන් කියලා. ඉතින් ගෝලයා මේ ගෞරවෙන් ඉඳලා හොඳට සැලකුවා. සැලකුවම අනේ මේ හාමුදුර මැරුණේ නැල්ලු. ගෝලයා මැරුවලු. ඒ හිටියා හිටියා හිටියා මේ නාකියා මැරෙයි කියලා කොට්ටේ ගන්න. දැන් සැලකිල්ල වැඩි නිසා නාකියා මැරෙන්නේ ගෝලයා ලොකු හාමුදුර මැරුවට පස්සේ ගෝලයාත් පරාජිකයි. ඔක්කොම ඉවරයි. අර රත්තරන් පිටර දාන තහරා වගේ බඩ පෙළුවා වගේ. ඔය ඔය සල්ලි හම්බ කරනවායි කියන එක මහා පුදුමාකාර ඒකට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අප්‍රිය දායාදේ කියලා. උඹට කැමති කෙනාට කවදාවත් උඹ හම්බ කරපු සල්ලි යන්නේ නැහැ. ඒ කියන්නේ වෙන කෙනෙකුට. ඉතින් එදාට අපායට ගිහිලත් <laughs> බඩ දනවා. ප්‍රාසිනේ මං හිතාන අපි කාට ගියේ නැහැ. වෙන කවුරු හරි එක බුද්ධි විඳිනවා. මැරිලා ගියත් උඩ ඉඳලා බලනකොට ගෙම්බෙක් හරි වෙලා, ගැරන්ඩියක් හරි වෙලා අරක වටේ කැරක් කැරක ඉන්නවා. අනේ මම මහන්සි වෙච්චි තරම් මේක හම්බ කරන්න ධනකට පිනකට දුන්නෙත් නැහැ. අනේ අයිති වෙලා තියෙන කාටද කියලා. ඉතින් ඒ වගේ තමන්ට ලැබෙන ලැබෙන දේ ධර්මයට යොදවලා පිනට යොදවලා ඒ දේ කරන වෙනුවට අන්ධහැරයට යන්න ඊ අර අස්සතරීට කොටලු දෙන ගැප් ගත්තා වගේ උණ ගහක මල් ගත්තා හට ගත්තා වගේ අද ඉන්න එක අමනේකට සල්ලි වේදම් කරන්න තේරෙන්නේ අද ඉන්නේ ඔක්කොම පිසාච ප්‍රේතයෝ අර ගෙදිට ගත්තොත් ඉව් එකක් මේ දෙකට ගන්නවා මිසක් කිසිම මේ ප්‍රයෝජනෙ සලකලා අපේ පරණ මිනිසු කරපු එකක්වත් තේරෙන්නේ අනිතික දැන් ඉන්න පෙරේතයෝ කල්බදු ක්‍රමෙන්නේ ජීවත් වෙන්නේ ගන්න ඕනේ ගානක් දීලා ඊට පස්සේ අවුරුදු ගානක් ඒවා ගෙවන්න ඕන ඉතින් ඒක අයින් කරලා යම් කිසි කෙනෙකුට ධානයක් හරි ගියාම එයා සතුටු වෙනවා නේ මං ඌවට නෙමෙයි සතුටු වෙන්නේ මන් ලැබෙන්නේ ධානයක් ලැබිච්ච නිසා ඌව අමතක කරනවා එතන දිට්ඨිය තාම කොක්ක ගන්න ඒ ධ්‍යානය කියලා කියන්නේ අපිට පේන අරමුණක ආනාපානෙ මත කරන ධ්‍යානෙ. කවදා හරි කියන්නේ අරමුණ නොපෙනීම ගියා. ඒ තරමටම සිංහුණා. එතකොට යමක් නැති දෙයක් මත වුණත් හිත සතිමත් වෙන්න පුළුවන් දැනට යාට තව සතුටක් ඇති වෙනවා. දැන් මට අරමුණ ගෙවිලා ගියත් මට ධ්‍යානය මට සතුටක් තියෙනවා. ඕන සමත වශයෙන් උනත් ධ්‍යාන ලබන්න පුළුවන්. විපස්සනා වශයෙන් ඉන්න පුළුවන් කියලා. ඒ සතුට මතත් අපිට තම්මේතාවයේ ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ මොකද දේවල් අල්ලගන්න බදාගන්න එක කියනවා පරාමර්ශණය කිය. දේවල් ආමර්ශණය කරන්න පුළුවන් පරාමර්ශණය කරන්න. පරාමර්ශණය කියලා කියන්නේ තණ්හා මාන දිටින් අල්ලන. මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය කරගෙන. එහෙම නැත්නම් අපිට පුළුවන් ආමර්ශණය කරන්න ප්‍රයෝජන සලකලා පාවිච්චි කරෝ ධ්‍යානයක් ලැබුණා මම ඒ ධ්‍යාන සුඛෙන් ගත කරා නැගිටලා ගිහලා මගේ හිත විවේක කරගන්න කාටවත් කියා බන්නේ නැහැ ආන්න මේ ආමර්ශන පරාමර්ශන දෙක ඇතුළට යන්න නම් තම්මේතාවේ එන්න ඉඩ තියෙනවා එනවාමයි. ආන්න ඒක නැති වෙන කටයුතු කෙරුවොත් එයාට තේරෙන පටන් ගන්නවා මේ ප්‍රහාණ කළ යුතු මේ දෘෂ්ටිය ප්‍රහාණය කරන්න ඉස්සල තමයි අපි කාම වස්තු අයින් කිරීමෙන් එහෙම නැත්නම් දානයෙන් එහෙම නැත්නම් ගීගී අතහැරීමෙන් මේ අපි උපයා ගන්න දේෙන් වින්මගත කරන්න ඉගෙන ගන්න. ඒක රූප ධර්ම අයින් කිරීමක්. ඊට පස්සේ භව තණ්හාව කියලා කියන්නේ මේ මම අසවලා කියලා හිතානින්න. මට මේ මේ කීර්ති නාම තියෙනවා අම්මට තාත්තට වැඩිය හොඳයි. අල්ලපු ගෙදෙට්ට වැඩිය හොඳයි. මොකක් හරි එකකින් අපි අඳිනවා කියලා මේකට කියන්නේ ආන්නේ ඒක පිළිබඳව කොක්කක් තියෙනවා. ඒ කොක්කට කියනවා අපි මේ දෘෂ්ටි නැත්නම් භව දෘෂ්ටිය කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ මොකකකට හරි ඇඳලා ඒක අනුන්ට පෙන්ලා දෙන්න තමයි මේ නාඩගම තියෙන්නේ. කොයි වෙලාවෙත් මම හොඳ නැද්ද, මම ලස්සන නැද්ද, මම සිල්වන්ත නැද්ද, මම වෙනට හොඳ නැද්ද කියලා කාට හරි ගහපා දීමේ වැඩපිළිවෙලක් තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ අපි මේ ඇතුළතින් එන සතුටක් නෙමෙයි අපි බලාපොරොත්තු මේ අනුන් අපිව ස්තුති කිරීමෙන් ලැබෙන සතුටක ජීවත් වෙන බැලයෝ, බත් බැලයෝ, දාතයෝ අනුන් නටවන නැටවිල්ලක් තියෙන්නේ මේකේ අපිට කියලා ඇතුලේ මොකුත් නැහැ. ඉතින් මේ සතුට නැති වෙච්ච මනුස්සයා මරණ වේලාවේදී ওই මොකක් කර තියෙන අඩුපාඩුවක් නේ ඔළුවට එන්නේ. මොනවා හරි අපි හිතනවා දන් දුන්නොත් නම් අනිවාර්යයෙන්ම දිවි ලෝකයයි කියලා. ඉන්නකම් එහෙම හිතාන හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යයිද නැද්ද කියලා නම් එහෙමනම් ෂුවර් නැහැ. බුදුන්සේ සඳහන් කළ තියෙන දෘෂ්ටි වර්ධගත්තොත් පව් කරපු එකන දිවි ලෝක යනවා පින් කරපු එකන අපාය යනවා. කර්මය කියන વિષය ඕගොල්ලෝ හිතනවට බොහොම පුළුල් විෂයක්. දෘෂ්ටිය වරද්දාගෙන පින් කරලත් අපාය යන්න පුළුවන්. දෘෂ්ටි හරිගත ගතට පස්සේ පව් කරපු මනුස්සයෙක් දිවි ලෝක යන. ගියාට පස්සේ පේන තියෙන මේක හරිම අසාධාරණයි. മന്ത്രിතු වගේ ලියුමට රස්සාව හම්බෙලා වගේ මේෙන් අර කොයිදෝ ඉන්න එකේ දිවි ලෝකෙ ගිහිල්ලා මේ බැඳගෙන පින්කම් කරපු එකනා තාම අර පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ මොකද ඒ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් මේ දෘෂ්ටිය යම් වෙලාවක යම් කෙනෙක් තේරුම් ගත්තොත් අපිට හරියන්න හරියන්න දික්තිය වරදින්න තියෙන වැඩ වැඩි. ඉඩ වැඩි. ලෞකික වශයෙන් හරියන්න හරියන්න ওই දෘෂ්ටිය වැඩෙන්න ඉඩ තියෙන නිසා හරියනකොට අපි බුදුහාමුදුරුවොත් එක්ක බලනකොට අපිට මොනවද හරි ගිහිල්ලා තියෙන කියලා හිතන්න. මොනවද අපිට තියෙන දැනුම බුදුජානසික දැනුමත් එක්ක බලනකොට. අපි මේ හම්බ කරපු දේවල් බලනකොට සරුවචනාන්තය කියන්නේ යුව රජ කෙනෙක් රජමාලිගාවක් අතහැරලා මහේසිකාවක් අතහැරලා රම්මි සුරම්මි සුබ අතහැරලා ගියේ. අපි මොනවද අතහැරලා තියෙන්නේ? මොකද්ද අපිට ඒක තියෙන දෙය කියලා අපි අඩු ගානේ ඒ බුද්ධ ආදී උත්මෙන් වහන්සලා ගැන කල්පනා කරලා මොනවද මේ අපි මේ දෘෂ්ටිගත වෙන්නේ කියලා කල්පනා කරලා මේක අයින් කරන්න උත්සාහ කෙරුවේ නැත්නම් බුදුහාමුදුරන්ටවත් බෑ කාගවත් එකක් අයින් කරන්න. ඒක හොඳට මතක තියාගන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සංඥා චිත්ත දිට්ඨි වශයෙන් අපි පහුරු බඳින ක්‍රම තුනක් තියෙනවා. අපි සංඥා කරගන්නවා. අපි මට නමට පිටිපස්සේ මේ මේ අකුරු තියෙනවා මට. මම මේ අසවල් අසවල් දිගපල නම් ඇති එක්කෙනෙක් කියලා මහා සංඥා නාම තියෙනවා ගොඩාක්. ඔක්කොම බොරු. බුදුහාමරගේ පැත්තෙන් බලනකොට ඒවා තීරම නිකන් කාර් එකේ පේන්ට් එක වගේ එකක්. ලස්සන වෙන්න ගන්න. ඊට පස්සේ මේක චිත්ත මට්ටමට යනවා. අපි හැම වෙලාවෙම මේක හිතට වද්දා ගන්නවා. ඌව මම අසවල් කෙනා. මම හිතයට වැඩිය දියුණුයි. අනික් අයට වැඩිය ලොකුයි කියලා ඒ චිත්ත මට්ටමට ගියාට පස්සේ මේ මනුස්සයා වැඩිම ඒක ගහපා දෙන්න කතා කරගෙන ඒක ඇටුවම් බැසට පස්සේ ආ දිට්ටි මට්ටමට වැටෙනවා. ඉතින් සරුවචනාංශේ දේශනා කරනවා කවුරු හරි සංඥා වශයෙන් පැටලලා ඉන්නවනේ ඒක හදන්න පුළුවන්. යාට කියන්න බලන් තාම తాවකාලිකයි. ඒ නිසා යාට කියත හැකුවාට තියෙන වැරදි සංඥාවක් කරුණා කරලා මෙන්න මේ විදිහට හිතලා බලන්න. එතකොට කවුද මේ සංඥා කරන දෙයක් නැහැ කියලා තමන් ගැන තමන් ලොකුවට හිතාගෙන ඉන්න එක සංඥා මට්ටමේ නම් හදන්න පුළුවන්. ඒ කියන්නේ මැට්ටෙන් හදලා තාම වේලිලා නැහැ. මැට්ට අඹන්න පුළුවන් න්යාය සැරයක්. නමුත් මේක දික්ටි මට්ටමට ගියයි කියලා කියන්නේ මැට්ටෙන් හදලා වේලලා දැන් හදන්න බැරිකමක් නැහැ. නමුත් අරිට වැඩිය දැන් මේක හයි වෙලා. ඊට පස්සේ දික්ටි මට්ටම කියලා කියන්නේ මේක පුච්චුවාට පස්සේ මොන විදිහෙන්වත් හදන්න බෑ. අර මැට්ට ආයෙ නමන්න බෑ. ආයෙ අවුරුදු 20 ලක්ෂයක් යනවලු පුච්චපු මැට්ටක් ආයෙ මැට්ටක් බවට පත් වෙනවා. ඒ නිසා දික්ටි මට්ටමන වැරදුනොත් බුදු කෙනෙකුටත් හදන්න බෑ. ඒ නිසා බණ අහනකොට තේරුම් ගත්තොත් අපි කෙතෙක් දුරට ওই කොච්චර සීල රැක්කත් සමාධි රැක්කත් ditthi වශයෙන් ඔලමුලද කියලා. ditthi වශයෙන් ඉදමීව සත්‍යම් මොගමඤ්ඤම් කියලා මමමයි දන්නේ අනික් කිසි කෙනෙක් දන්නේ කියලා දැඳිලා ඉන්නවාද කියලා දැනගත්තොත් එයාට කල්පනා කරගන්න පුළුවන් මේ ditthi අනිවාර්යයෙන්ම චිත්ත ලැබුවේට පොළේ හිටියෝ වගේ ඒ කාන්තෙම චිත්ත රසයක් දෙන්නේ. මම දන්නේ දේ විතරක් නෙවෙයි තව දොන්න දේවල් තියෙන්න පුළුවන්. මේමයි සත්‍යයෙන් සියල්ල බොරුයි කියලා කියනවා බුදුරජාණන් සඳහන් කරනවා කද්දාකවත් එහෙම කෙනෙක් ඇසුරු කරන්න එපයි කියලා. අනිවාර්යයෙන්ම වැරදි දිට්ඨිය. දිට්ඨිය පළවෙනිම ලක්ෂණ තමයි එයා මමමයි හරි අනිත්‍යයි වැරදි කියලා. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් එයා එහෙම උනට කමන්නේ මම බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව, manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිච්ච වෙලාව, ක්ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාව මේ මොකද්ද මේ ඔළුව උදුම වගන ගත කරන්න කියලා අර යටහත් පහත් ගතියකට අහිංසක ගතියකටපත් වෙන්න පුළුවන් නම් එයාට පුළුවන් මේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි ගිහිල්ලා මම දැන් මේ තියෙන ප්‍රශ්නේ දික්ටි විසුද්ධියක් වෙන්න ඉඩ තියෙනවදෝ කියලා යටහත් පහත් වෙන්න පුළුවන්. ඒක හැබැයි කාටවත් පටවන්න බෑ. මේ තමන්න්න පුළුවන් නිහතමානී වෙන්න. මෙන්න මේ දික්ටි විසුද්ධිය පිළිබඳව යම් ප්‍රමාණයක නිහතමානී වෙන කෙනාට තමයි අපි මේ වැඩමුළුවේදී ගන්න හදන විදිහට මිච්ඡා සංකප්ප කියන එක මිච්ඡා දිට්ඨි තියෙන කෙනාගේ අනිවාර්යම සංකල්පනා වැරදි. දෘෂ්ටිය වැරදි නම් කටු ගහේ කටු උල් කරන්න ඕනේ. එන්නෙම මිච්ඡා සංකල්පය. ඒ කියන්නේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. වැරදි දෘෂ්ටියකින් පටන් ගත්තට පස්සේ ඒ හැදෙන චිත්ත ලැබු ඇටේ, ලැබු ගෙඩියේ, ලැබු ඇලේ එතන ඒ කොහොඹ ගහේ ඒ කරවිල ගහේ ආයෙ පෙනිස පෙනිස බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මිච්ඡා දිට්ඨියෙන් පටන් ගත්ත හැමදේම අනිවාර්යයෙන්ම මිච්ඡා සංකල්ප වලට යනවා. ඒ නිසා යා නිතරම හිතන්නෙම කාම සංකල්ප. කොහොම හරි කරලා මගේ කුට්ටිය කඩා ගන්න. එහෙම නැත්නම් ආස්වාද විඳින්න ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා. සැප පමණමයි. දුකක් බෑ. මට විතරක් නෙවෙයි අපේ පවුලයටවත් බෑ. මේ දුක සැප නිති පෙරළේ රිය සකලෙස ලෝකේ ওই දෙක එකට තියෙන. ඉතින් අපි ඕකෙන් සැප විතරක්ම ගන්න හදන අම්මෝ තකතිරු මෝහ වැඩේ තමයි කාම සංකල්ප කියලා කියන්නේ. එක එක්කත් කැමති නෑනේ දුක පැත්ත. එක එක්කත් චිත්ත පැත්ත ගන්න කැමති නෑ. ඔක්කොටම ඕන දෙන්නේ අර රස පැත්ත විතරයි. ඉතින් ඒ නිසා මේ වැරදි සංකල්පයේ ඉන්නේ වැරදි දිට්ඨිය නිසා. ඉතින් එයාට අනිවාර්යයෙන්ම වෙන්නේ එතකොට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප. ඒක කරගන්න දෙන්නේ නැති අල්ලපු ගෙදර මනුස්සයා මරන්න හිතෙනවා. අපි සිංහල බුද්ධාම රකින්න ගියාම දෙමළු මරන්න ඕන. ආයි කතා දෙකක් නැහැ. මරුවා පෞහිද්ද වෙන්නේත් නැහැ, මුන්ට ආත්මයක් නැහැ. අපි අපි සිංහල බුද්ධාම මේ වගේ පුදුමාකාර වෙස් බලා ගැනීම මේ සරුවත් ඥානසේ දේශනා කරන සද්ධර්මයෙන් හටගත්ත දේක මේ කතා කරන්න හදන්නේ. ඒ වගේ මිච්ඡා සංකල්ප ඇවිල්ලා ව්‍යාපාද සංකල්පේ. ව්‍යාපාද සංකල්පේ තමයි ලෞකික ඥාන සියල්ලම මුල. අපි යමක් හොයාගෙන යන්නේ, අපි පරිේශනයක් කරන්නේ, නව නිෂ්පාදන හොයන්නේ දැන් මදි නිසානේ. මේ දැන් තියෙන එක මදි නිසානේ ක්ෂණ සම්පත්තිය මදි නිසානේ මම දැන් මෙතන මදි නිසානේ කරන සෑම පරිේශනයක්ම මිච්ඡා සංකල්පයක්. ලෞකික පරිේශන සියල්ලමත් ලෞකික දැනුම සියල්ලමත් මම දැන් මෙතන ඉන්නකොට තමයි උතුම්ම සැපේ තියෙන්නේ කියන එක පාගගෙන යන ගමනක් නේ. කොයි කෙනෙකුට හරි හිතනොත් එහෙම හොඳට පట్టල වාඩි වෙලා ඉඳගෙන ඉන්නකොට ඒ ඉඳගෙන ඉන්න වෙලාවෙදී හිතෙන මේ ඉඳුන් හිටුන් පහසුකම ලබන්න මොනම සම්පත්තියක්වත් ඕනේ නේ. ඒක නේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තිය ඉන්නේ කෙන අරක ලැබියම් මේක ලැබියම් කියලා පරිශන කරන්න යන්නේ මේකට කියනවා ආර්ය පරිශනය කියලා. එහෙම තියේදී හෙට කරන්න ඕන දේවල් අරමව කල්පනා කරන කියනවා අනර්ය පරිශන කියලා 100%ක්ම සාර්ථක වෙනවා. ওই විද්‍යාව කියලා අපිට උගන්වන පචේ ඇවිල්ලා තියෙන්නෙම ව්‍යාපාදේ හරහා. මුළු සමස්තෙම. ඒක ඇත්තටම කියනවා නම් මේ වෙනකොට ලෝකේ ඉන්න ප්‍රධාන විද්‍යාඥයෝ දන්න. නමුත් තාමත් මේ බොරුවම තමයි අපිට උගන්වන්නේ හැබැයි. ඒකේ කවදාකවත් බයක් ලැජ්ජාවක් හම්බෙන එකක් නැහැ. කවදාකවත් ලෝක සාමයක් ලැබෙන එකක් නැහැ. කවදාකවත් මානසික සාහනට උත්තරයක් ලැබෙන එකක් නැහැ. මේක බෑ වෙයි. මොකද හේතු ව්‍යාපාදක යන්නේ. විහිංසාව. ඒක නිසා කරුණා සීතල හදයක් නෙවෙයි මරාණ කාගෙන හැදියන් කියන එක තමයි ඔය යටින් කියවෙන්නේ. මොන ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් අරගෙන බලන්න. ආර්ථික ව්‍යවස්ථාවක් කරන් බලන්න. සමාජ ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්ද කියලා බලන්න පිස්සු නැති විණියෙකුට මේ වර්තමානයේ ලැබිච්ච මේ චිත්තක්ෂණේ උපරිම සැපේ තියෙනවා නම් ඒක හරියට බයිලා සින්දුවක් තියෙනවා අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් මොනකින් ගෙඩියටද තවත් රණ්ඩු කරන්නේ අපිට ඒක නෑනේ මේ ඉඳගෙන ඉන්නකොට තියෙන සැපේ මදි අපිට අපි පරිේෂණ කරනවා පරිේෂණ කරනකොට විහිංසාව සත්ත්ව ඝාතනය පරිසර දූෂණය මේ මහ පොළොව රත් කරන එක වළක්වන්නම බෑ ඔය ජාත්‍යන්තර මොන සංගමේ ආවත් ඒ මෝගේ වාහෙලා තේරුම් ගන්නකම් මේක මිච්ඡා දිට්ඨියකින් පටන් ගත්ත වැඩක්. අපි ඉන්නේ මිච්ඡා සංකල්පයක කියලා. කද්දාවත් yaadෙන එහෙම නැත්තම් කියන තිරසාර දෙයක් ලබන්න. අපිට ඒක දැනගෙන කිහිම තමයි කියලා මට ඉඳගෙන ඉන්න චිත්තක්ෂණයක එක චිත්තක්ෂණයක මේ සම්පත්තිකර අවස්ථාව දැනගත්තා නම් සම්පත්තිකර අවස්ථාව වින්දා නම් පොළවේ ඇවිදිනකොට මම දැන් පොළවේ ඇවිදිනවා. සක්විති රජ කෙනෙකුටත් වැඩි ලොකු සැපතක් මේක. කියලා මේ සැපේ වින්දා නම් මේ ලෝකයා කරන මේ පරිේශන ලෝකයා කරන මේ හොයාගෙන යන්න හදන දේ මේ ලැබිච්ච චිත්තක්ෂණේ ඉක්මවල නෙමෙයි යන්න හදන්නේ. එව්වට කියනවා කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියලා. ඉතින් අපි දරුවන්ට නෙමෙයි උගන්වන්නේ. අපේ දරුවෝ සියලු දෙනාම ඔතෙන්දනේ අපි යොමු කරන්නේ. ඉතින් ඒක නිසා තේරුම් ගත්තොත් ඒක වළක්වන්න බෑ. මොකද මිච්ඡා දිට්ඨියක හිටලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨියෙන් හටගන්න සියලු සංකල්ප මිච්ඡා සංකල්ප. නමුත් මිච්ඡා දිට්ඨිය අර විදිහට නියතමානික මහරහා අහිංසක මහරහා සුද්ධ කරගන්න පුළුවන් වුණොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තාම අර මිච්ඡා දිට්ඨිය නිසා අපිට එන හැම සංකල්පයක්ම වැරදි. නැත්නම් මිච්ඡා සංකල්පේ නමුත් ඒ බව දන්නවනම් මට එන්නෙම කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප මෙන්න මේ දැනීමට වෛර කරන්න එපා. මයි ළඟ තියෙන මිච්ඡා සංකල්පයක් කියලා දන්න එක ලොකු දෙයක්. අද බෞද්ධයාට ඒක මතක නැති කියලා. බෞද්ධය මේ මිච්ඡා සංකල්ප නැති කරන්න හදනවා. ඒක උනත් ද්වේෂයක් එන්නේ. ඉස්සෙල්ලම කරන්න ඕනේ මට තියෙන මිච්ඡා සංකල්පයක් කියලා දැනගන්න එක හොඳටම මේ හිතාමතා බයට නෙවෙයි හිතලා මතලා අත්දකලා කියන්න ඕනේ. මට නිතරම එන්නේ කාම සංකල්ප. මට ඊතරම එන්නේ ව්‍යාපාද සංකල්ප. හිංසා අඩු ගානේ මම ඒක දන්නවා. නමුත් ඊට සාපේක්ෂව මට සතිය පවත්වන්න පුළුවන්. සතිය පවත්වන්නයි මිච්ඡා සංකල්පත් නැහැ. නැත්තම් කාම ඡන්දයක් නැත්නම් කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසක තුනම නැහැ. මේ සතිය පවත්වන මේ චිත්තක්ෂණය කියලා දන්නවනම් ඊපස්සේ මොන විදියකට උත්සාහ කරාවිද මේ සා විශාල සංකර ප්‍රශ්නයකට මේ චිත්තක්ෂණයක උත්තර තියෙනවයි වර්තමාන මොහොතේ. ඒක ස්වාධීන සටනක් නේ. ඒක නිස්සද්ද සටනක් නේ. ඒක අස්පනා අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සටනක් නේ. සමහරට මේ වෙනකොට දන්න සටනක් නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කමන්නේ මිච්ඡා සංකල්ප දිවිචාවයි මම පුළුවන් තමයි මිච්ඡා සංකල්ප වෛර කරන්න එපා. හිත වර්තමානයේ තතියෙන් පුරවනකොට පුරවනකොට ඉබේම නික්කම සංකප්ප, විහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප එනවා. ඒ නිසා අපි ඉන්නේ විශාල යුද පිටියක අපි විශාල සෙබළු අපි සන්නහය බැඳගෙන ඉන්නේ දැන්. අපිට කරණ තියෙන මේ දැනගෙන මිච්ඡා සංකල්පවල තියෙන භයානක පැතිරිච්ච බව දැනගෙන මේ අතරමැද එක එක චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ඒවට අහු වෙන්නේ නැති සතිචිත්තක්ෂණ කරගන්න පුළුවන් නම් ඒකේ වටිනාකම දන්නවනම් අපි සංසාරේ කවදාකවත් කරලා නැති වැඩක් මේ කරන්නේ. කවදාකවත් හිතලවත් නැති වැඩක්. ඒක නිසා ඒ මිච්ඡාදිත්‍ය ගැන අපි දැනගත්ත පුංචි ටිකෙන් හෝ එතන මිච්ඡා සංකල්ප ගැන අපි මේ ඉස්සරහට කතා කරන තියෙන ටිකෙන් හරි දැනගන්න මේ මුළු සංසාරේ පුරා ඇති වෙච්ච මෝහපටල එක චිත්තක්ෂණයක කපන්න පුළුවන්. එක සති චිත්තක්ෂණයක කපන්න පුළුවන්. Taman දැනගන්න ඕනේ කපන්න පුළුවන් සත්‍චිත්තක්ෂණයේ දිගින් දිගට දිගට පැවැත්වීම ඒකට කියනවා සති ප ဋ ාණ කියලා. සති ස්ථාපිත කිරීම අපි බලාපොරොත්තු මේක තවදුරටත් ඉදිරියට යන ධර්ම දේශනාවලදී සාකච්ඡා කරන්න. මෙතනින් ධර්ම දේශනාව අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා, સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිල් දිනාට මේ ලැබිලා තියෙන අවස්ථාවත් මේ දැනුමත් මේ කමටහනුත් නිසා දිගින් දිගටම දිගින් දිගට මේ සතිය පැවැත්වීමේ මේ ප්‍රශ්නට උත්තරේ ඇතුළතින්ම ලබා ගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා